අවස්ථයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි අද භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ අපේ ධර්ම සාකච්ඡාව දෙවෙනි දවසේ ඉතින් දැන්ට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා මම මල්ලිකාට ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා ඒ අතර වාරේ කාට හරි වෙන ප්‍රස්තාවන නැගන්න ප්‍රශ්න තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම ආරාධනා කරනවා අපි එතන යනවා ලිඛිත ප්‍රශ්න ටික ඉදිරියට අවසරයි ස්වාමින් වහන්සේ. හේතුඵල ධර්මතාවයේ දකිමින් ආනාපාන සති භාවනාව කරන අනුරු පැහැදිලි කර දෙන ලෙස ඉඳා සිටින්නෙමි. පිරුවන් සරණයි. හේතුඵල දකින්න එකට ඉස්සෙල්ලා ඇත්තට ආනාපාන යාලු කරගන්න ඕනේ. ආනාපාන හොඳටම මූණට මුණ දාලා තියාගෙන හුඟක් වෙලා ආද වෙලා උච්චන්නාසන කරගත්තට පස්සේ තමයි ඉති ඉතිපත් වෙලා නැත්නම් නැවත නැවත ඉදිරිපත් වෙන ආශ්වාස ප්‍රශ්වාසයේ හට ගැනීම බලන්න පුළුවන් වෙන්නේ නැත්නම් ඒකේ පදස්ථානය පදනම බලන්න පුළුවන්. ඒ නිසා හේතුඵල ධර්ම බලන්න සුදුසුකම් තියෙනවා. ඒ නිසා පටන් ගන්නකොට මේකෙන් පටන් ගත්තොත් වෙන්නේ මොකක්ද කියලා ආනාපානෙවත් බලා ගන්න බැරි වෙනවා. නිසා ඉස්සලා කවුරු හරි කාගේ හරි ඉතිහාසය දැනගන්න ඕන නම් ඉස්සලා ඒ පුද්ගලෙත් එක්ක යාළු වෙලා ඉන්න ඕනේ. යාළුවාට පස්සේ තමයි ඒ පුද්ගලයා පිළිබඳ අලගිය මුලගිය විස්තර දැනගන්න පුළුවන් වෙන්නේ. අලගිය මුලගිය විස්තර දැනගන්න පටන් ගත්තොත් පුද්ගලයා තරහ වෙනවා. එනිසා යාළු වෙලයි බෙල්ල කපන්න පුළුවන්. ඒක ඉතින් ලෝකේ ස්වභාවය. ඉතල කාට හරි කරදරයක් කරන්න ඕන නම් ඉස්සෙල්ලා යාළු වෙන්න ඕනේ. එනිසා යාළු වෙලා ඉන්න කට්ටිය ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔය දැන්න කවුරු හරි යාළු වෙලා ඉන්නේ ඔය මොකක් හරි ඔය යට තියෙන මේ එජෙන්ඩා එකක් අනුව තමයි. දැන් හැම යාළුවෙක් ගැනම පරිස්සමෙන් ඉන්න කියලා තමයි කියන්නේ. ඒ නිසා බුදුජානක කියන්නේ නාම රූප පරිච්ඡේ ඥානෙ නැතුව පච්චපරිකා ඥානෙට යන්න බෑ. පච්චපරිකා ඥානෙ පටන් ගන්න කිව්වොත් නාම රූප පරිච්ඡේ ඥානෙ මන්ද මන්ද පෝෂණයට ලක් කරනවා. ඒ නිසා අරක මේක අපිට හොයන්න බෑ අවස්ථාව හැටියට ලාභය ගන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලා මේ ප්‍රශ්න කරුන් කියනවනම් මම දැනට ආනාපානෙ ඉන්නේ මෙන්න මේ தත්ත්වය කියලා අන්නේ එහෙමනම් එයා සුදුසුකම් තියෙනවනම් අණුව කියලා දෙන්න පුළුවන්. එහෙම නැතුව අපිට ඕන වුණාට ආනාපානෙ ඒ දේවල් ටික යොදවන්න බෑ ඉස්සෙල්ලා යා කීකරු කරගන්න ඕනේ. ආනාපානෙ කියන්නේ කැලේ ඉන්න මීහරකෙක් නෝ ගම්මත කෙනාලා බැඳලා කීකරු කරගෙන නාස්රණුවක් දාගෙන ලාඩම් ගහලා පස්සේ තමයි කරත්තර වදින්නේ. කැලේ ඉන්න මිනිහෙකුට කරත්තයක් කරද්දී කැලේට ගිහිල්ලා කරත්ත බැන්දොත් එහෙම ඌ කැලේ කඩන්නේ ඇයි? ඒ නිසා මම පිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙලක් තියෙන නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම ඉල්ලා හිටනවා. දැනට ආනාපාන සති භාවනා කරනකොට මෙන්න මෙහෙම වැටෙන්නේ කියන ටික සභාගත කරනවනම් එහෙනම් අපිට පුළුවන් මේක ප්‍රමාණවත්ද ඉදිරි පියවරට යන්න කියලා. එහෙම නැතුව ඉදිරියට යනවා කියන එක නිකන් කාලේ නාස්ති කිරීමක් කියලා මම කියනවා. අපි ඊගා ප්‍රශ්නට යනවා. Uh, Reverend Namaji, when I see a bright light while meditating, I can still hear sounds from outside. They do not disturb me, but I can still hear them. I'm still aware of my breathing as well, uh, though I don't feel it in my body. Am I practicing correctly, Mr. Mm, presentation, I have enough information, but uh, order is wrong. If someone is within that information, if some start with the breath to see, while I am breathing, while I am keeping the contact or mindfulness of the breathing, I can see bright light, I can hear sounds, but still, amidst of the sound and the light, still I can do meditation on the breathing, that's the best kind of explanation and the order. But here talking about bright light. Starting with the bright light, that means presentation is wrong. You have to understand your primary object is anapana, in-breath and out-breath. Uh, right they say, keep in the anapana as the theme. Start with anapana, middle of the anapana, end of the anapana. While you are going, you can see light, you can see darkness, you can see sounds, you can feel sensation, uh, whatever may be, if you can maintain the breath, well and good. But this indicates it is possible. But my criticism is presentation is wrong. I don't know the point is clear. It is starting with bright light. That indicates you are neglected anapana at the right from the beginning. So that you have to suffer. Start, give the priority for the anapana, write the essay with the anapana as the theme. Then presentation also good, meditation also good. So, the, I would say content is good, order. The presentation needs to be, it has, one has to edit. We are going to the next question. මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දෙමි. ඒ අනුව භාවනා කරමි. සියලු උපදෙස් ලැබෙන්නේ ඔබ වහන්සේගේ ධර්ම අනුශාසනාවලිනි. පරියන්කේදී හිත නිවනටපත් වූ පසු ඒ හොඳින් වශී කරගෙන දිගින් දිගටම භාවනා කරමි. මට වෙන ගුරුවරයෙක් නැත. උපදෙස් ලබා ගන්නේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලිනි. ඒ නිසා මා වැනි යෝගාවචරයන් ඉදිරියට පිළිපැදිය යුතු ආකාරය පිළිබඳ වැඩිදුර උපදෙස් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට මෙහිදී මෙහිදී සහ නිස්සරණ වනයේදී ඇතුළත් කරන්නේ නම් අපෙවැනි අයට එය විශාල මඟ පෙන්වීමකි. සමා වෙලා අපට පිළිටවන තේක්වා. ඔබ ඔක්කොම ගතිලා ඔබ බුදු ආමරණ කියමු. ඔබ වහන්සේ කියන බුදු ආමර කියලා දාලා රචනෙ ලියන්නේ ඉතරයි මටත් කියන්නේ. මටත් කියන්නේ ඔබ වහන්සේගේ බණ අහලම තමයි මේ දේ කරන්නේ. ඔබ වහන්සේම තමයි මට පිළිට ඔබ වහන්සේගේ බණට මේක කියලා දෙන්නේ බුදු ආමර කියලා කියන්නේ. ඒ නිසා මට කියත හැකි බුදුහාමුදුරන්ට නැවත නැවත අහුන් ගන්න දෙන ධම්මජීවහතුර පැත්තක තියෙනවා. එතකොට වැඩි හරි. අපි ඔක්කොමලා ඉන්නේ එකම පහනේ ආලෝකයේදී බුදුහාමුදුර ළඟ ඉඳගෙන බුදුහාමුදුර ඉස්සෙන් තියාගෙන යන නිසා අපි මන්දබුද්ධික නැහැ. අපි අව탁සිර වෙලා නැහැ. අපි අවජාතක වෙලා නැහැ. අපි සසරණයි සනාතයි. නිසා මේ නන්නත්තර වෙච්ච අපිට බුදු එළිය වැටුණා නම් ධර්මීලිය වැටෙනවා නම් සංගීලිය වැටෙනවා නම් ඊට පස්සේ අපේ යුතුයකම කියන්නේ කුඩල් ඇල්ලෝ වගේක බීගෙන ඉඳෝ. ඒකෙම අල්ලගෙන ඉන්නවනම් දිගටම ඉන්න පුළුවන්. ඒ අතරමැද එළියට යනවනම් කුඩල්ලගේ දෝෂෙ මිසක් ආවා. මේ විචතරම නන්නතර වෙච්ච ලෝකෙ මේ වගේ බුද්ධ සරණක් ධර්ම සරණ සංඝ සරණක් හම්බුනාට පස්සේ ඒකේ ඒක ෆුල් මීල් එක තියෙනවායි. ඒකේ ආය මේ ඩෙසර්ට් එක විතරක් දීලා නතර කරන්නේ නැහැ. සලාඩ් එක විතරක් දීලා නතර කරන්නේ නැහැ. ඒකේ ෆුල් මීල් එක තියෙනවා කාගෙන යන එකයි. ඒ අර සමනලෙක් හැදෙනකොට බිත්තරේ පුරා ශිෂ්‍යෙක් කැටපිල කෙනෙක් ඒ කැටපිලාගේ වැඩේ උද්දෙත් කරනවා දවලුත් කරනවා රැත් කරනවා කාගෙන ඇතුළට ගියාට පස්සේ තමයි කොකුන් එක ඇතුළට යන්නේ. කොකුන් එකට යන්නේ ඉස්සර තියෙන ඒ හොරේසියස් ෆීඩර්ස්. ඒ වගේ යෝගාවචරය දරගන්න ඕනේ අනික් කඩ පැත්තක තියලා අහුවෙච්ච වෙලාවේ කාගෙන ගියා නම් ඊට පස්සේ කෝෂගත උනාට පස්සේ එළියට එන්නේ සමනලෙක්. ඇතුළට යන්නේ කුරුමේ මේ දලබුවෙක්. කෝෂෙන් කෝෂයට උඩ ගියවත් හුස්ම ගන්නවත් නැහැ. ඇතුළට ගියා. වැඩේ කරගත්තා එළියට එනකොට සමනලෙක් සලබෙක් තමයි ඉලියට එන්නේ. ඒ නිසා මේ වෙලාවේදී කෑවේ නැත්තම් කරන්න දෙයක් නැහැ. ඒ නිසා ධර්මයේ හොන්තට දුන පිටිය තාජන උම්මලකට තියෙනවා හොන්ත පදමක තියෙනවා. ෆුල් බිල් එකම ගන්න. Venerable Bansi, uh, for the first time this early morning, sitting I felt being enveloped in a cloudy or misty situation. I felt serene and all of a sudden the bell went off. I was so disappointed. I must admit that previous sitting sessions were not successful and I uh, wanted the bell to go off, but it wouldn't. It, I, yeah, it felt eternity. My legs were in so much pain. Any comment on suggestion, suggestions will be greatly appreciated with metta. So when you were such a, um, how do you call the balance, whenever such equilibrium happen you have to facilitate it. Facilitate means give uh, the maximum conducive conditions or give a long sitting. So when the bell goes and everyone get up, the atmosphere, the vibration will be little and uh, not supportive and therefore there may be a block, there may be a cut-off of the concentration and the mindfulness. But that indicates now my mind is ready to go for a little bit longer sittings. So you have to prepare it for. For example, if this is happening, don't wait till 5 o'clock happens. Come little earlier and take the chance to give for one and a half hours or so. But my teacher used to say, don't uh, increase one hour to directly one and a half hours, increase little by little. So that easily you can acclimatize into that. Whatever may be, now you have to give a little longer time two ways. One thing is you can come early and sit. But even then, uh, early part of your meditation will be disturbed by the new coming yogis. Or otherwise you can sit after the bell. Then the getting up yogis may be little disturbing you, so you have to cope up with them and then again continue. So therefore, uh, be prepared to go for a longer journey, longer time. And that is the way you can support, you can promote, you can facilitate uh, this kind of uh, harmony. Swami Mahansa, Aryan Sevi ita nivanata patu pasu, ima sastri onayam iriyavoka pahasrin gathai ki aakarita buho vara purudu kala mata e sastri ita den onayam muhotaka pahasrin ya Dinapata hama pariyan sevi ima ya adakhimin gathakarani. ඊයේ කමඨහන් සුද්ධ කිරීමේදී ඔබ වහන්සේ ප්‍රකාශ කළේ නිවනටපත් වූ සිතට සමවදිමින් ඉදිරි ජීවිත කාලය ගත කිරීම අධිශීතකරණය කර දමා වස්සා වැඩිමක් කියාය. ඒ අනුව මා කරන දේ වැරදි නම් මා වැනි යෝගාවචරයෙකු පිළිපැදිය යුතු නිවැරදි මාර්ගයේ කුමක්දයි අනුකම්පා කොට පැහැදිලි කර දෙන සේක්වා. මම හිතන ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකයි කියලා ප්‍රශ්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් හිත සංසුන් කරගත්තා, හුදකලා කරගත්තා, විවේක කරගත්තට පස්සේ ඒ විවේකයේට අබ්බැහියක් එනවා. එතකොට ඒක කලබල කරන ඔක්කොම හතුරෙක් වශයෙන් ඒක ලබා ගන්න බැරි පරිසර අපායක් වශයෙන් සලකලා අර හුදේකලාවට අර විවේකයට ලොකු අබ්බැහියක් එන්න පටන් ගන්නවා. ඒක නිසා Taman මේ විවේකී ගන්න බැරි හැම එකක්ම කාගරි දෝෂයක් වශයෙන් වෙන තැනක දෝෂයක් වශයෙන් වෙලාවේ දෝෂයක් වශයෙන් සලකලා ඉව ඉවත් වෙනවා මේ විවේකයට උදකලාවට දෙන කැමැත්ත නිසා. එතකොට සමාලාවට කෘත්‍රිම වෙනවා. ඒ නිසා Tamanට තේරෙනවා නම් අර ප්‍රකාශයේ මුලදී කිව්වා වගේ ඕන තැනක ඕන වෙලාවක ගන්න පුළුවන් කියලා. තමයි බලන්න ඊට පස්සේ සම්පූර්ණ සාමාන්‍ය ජීවිතයට යන්න පුළුවන්ද කියලා. හිතකෝ සාමාන්‍ය තැනට එන්න. එතකොට අපවර ඊ타ත්ම උද්දිකලා ජීවිතයකට ප්‍රිය කරපු කෙනෙක් නැවතත් ඒ සාමාන්‍ය ජීවිතය ගත කරන පිරිසකට යනවා. සාමාන්‍ය ස්ථාන වලට යනවා කිව්වහම ඒක ඊටාම ක්‍රමිකව කරන්න ඕනේ. කිරුවේ නැත්තම් ඒ දෙගොල්ල අතර තියෙන ගැටුමෙන් පිපිරිලි පවායන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආපහු කාර්යබහුල ජීවිතයට සම්බන්ධ වෙනකොට ඒක ශිල්පයක්. ඒකට තියෙන හොඳම නිදර්ශනය තමයි මේ වර්ගයේ පාර හූස්ටන් ගිය වෙලාවේ අහගත්ත රොකට් එකක් අජට අවකාශ යානයක් ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න ගියාම විශාල පෙට්‍රල් ප්‍රමාණයක් පුච්චන්න ඕනේ. ගමනේ ප්‍රමාණය 80ක් විතර පෙට්‍රල් පුච්චන්නේ ගමනේ හැතැම් 6ක් ඇති කරන්නේ. හැතැම් 6 ඇතුළත ගුරුත්වාකර්ෂණය තියෙනවා. ඊට පස්සේ මුළු ගමනම හැතැම් 10 ගණක් තියෙනවා. 110ක් විතර පෙට්‍රල් පිච්චෙන පෙට්‍රල් මේ පාවිච්චි කරන්නේ ඒගොල්ල භූමිතේ. නමුත් ඊට පස්සේ ඇවිල්ලා ආය මේ වාතයට ඇතුල් වෙන තැන ගුරුත්වාකර්ෂණයට ඇතුල් වෙන තැන පොඩ්ඩක් හරි වරදගත්තොත් භයානක මේ අමාරුවක් ඇති වෙනවා වායුකෝලේ පිටම තියෙන ඊටාම තුනි වාතස්තරය ඒකට වාතේ නැති තැන ඉඳලා රොකට් එක එනකොට කෙලින්ම ආවොත් හිතා ගන්න බෑ රොකට් එක පුපුරන ඒ තරම්ම වාතේ තරපොම වැඩි සරල සමාන්තරව ගියොත් හත්පල අවකාශයට تعلق කරනවා අර වතුරට ගෙම්බන් ගහනවා කියලා ගහන්නේ ගලක් ගහපම හැප්පියක් පියන්නේ. ඒකේ පිටරමන නිසා හරියට අංශක 4.6යි 4ට ඇතුල් කරන්න ඕනේ. නැවත වාතයට ඇතුල් වෙනකොට හරියම කොහේට ගියේ නැත්නම් ඒ අර වාතක වලට ඇතුල් වෙනකොට ඇති වෙන ඝර්ෂණ නිසා ගිනි ගන්නවා. අංශක 4.0 ගානට ඇතුල් වුණත් පිට තියෙන කවර ගිනි ගන්න හදලා තියෙනවා. සම්පූර්ණ එක පිච්චෙනවා. අපිට හිතන්න බෑ මේ වාතයට රිංගනකොට ඇති වෙන ඝර්ෂණය. එහෙම කරලා හැමීට එමිට පොළොව වටේ කැරකි කැරකි කැරකි කැරකි කැරකි ඝන වාතස්තර වලට බස්සනවා. කිලිම આવොත් අර ඇති වෙච්ච රස්නේ නිවෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඇතුල් වෙනකොට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා හරියට අත්ලන්තික් සාගරයට මේක වැටෙන වෙලාව වෙනකොට ඒ ටික මුළු ගංගනගාමීන්ටම ඉතාම වෙහෙසකර තත්ත්වයක් හරියට ප්ලේන් එකක් ඇවිල්ලා ලෑන්ඩින් කරන වෙලාව වගේ. ඒ වෙලාවේදී සම්පූර්ණ පාන්නේ කැප්ටන් අතර දෙන්න ඕනේ. ඔක්කොමලා තම තමන්ගේ පරිත්‍යාග කරගන්න ඕනේ. ඒ වගේ තමයි අපි ආධ්‍යාත්මික ජීවිතයට ගිහිල්ලා නැවත එදිනදා ජීවිතයට ඇතුල් වෙනකොට අර ගැටුම අපි ඇතුල් වෙන කෝණේ වැරද්ද තියෙනවා. අපි කෙලින්ම එකට යන්න කියොත් මිනිසුත් එක්ක ලොකු ගැටමක් අපිට වෙන මිනිස්සු කන බොන මිනිස්සු කාම භෝගී මිනිස්සු අපි කොහොමද මේගොල්ලොත් එක්ක ඉන්නේ කියලා. අපි නැවත සම්පූර්ණ පිසු තත්ත්වක ඉඳලා මෙතෙන් එන එක මම පොත් දෙකක නවකතා පොත් දෙකක කියවලා තියෙනවා. ඒව නවකතා කියන්නත් බෑ. ඔය නීචේ ලියපු පොතක තියෙනවා තස්පෙක් සරතුස්ස කියන පොතේ ඉස්සල්ලාම ඒ සරතුස්සතුමා කන්දක් උඩ ඉඳලා විවේක වෙලා තීන්දුව කරනවා මාළු මාකට් එකට. අපම් පොළට යන්නේ. ඒ කරන තීන්දුවත් අතරමඟදී හම්බෙන මිනිසුන්ගේ ප්‍රතිචාරත් හරිය ලස්සනට ලියලා තියෙනවා. මේක දරුවචන් ආංශේ කියුවේ කොහොමද? උන්වහන්සේ තාමත්ම විවේකීව සමත්වයෙන් වැඩ ඉඳලා දේ පින්නපාත වදිනවා ගමට. පින්නපාත වදින්නේ මහා කරුණාවේ. කවුරු හරි තම්බලා දෙන බතක් අරගෙන සූපත් වේවා කියලා. ඉතින් ඒකට ගියාට පස්සේ බලුකුණු තියෙනවා, හරක්කුණු තියෙනවා, සුචි තියෙනවා, විෂභාග අරමුණු තියෙනවා ඔක්කොම පේනවා. ඒ නිසා පොඩ්ඩිම වෙලාවක් ගත කරලා පින්නපාති අරගෙන උන්වහන්සේ නැවත ආයෙ කැලේට යනවා මහා ප්‍රඥාව සලකුණු කරගෙන. ඒ හැමදාම මහා කරුණාවේ මහා ප්‍රඥාවේ වැඩ කරන්න ඕනේ. ගමට යන්නේ නැතුව හැමදාම කැලේටලා හිටියොත් බුදු කෙනෙක් බුදු වෙලා ඇති වැඩක් නෑ පහනක් පත්තු කරලා බුසලකින් වහලා තිබ්බා වගේ. එළියක් එන්නේ. නමුත් ගමට එලා හිටියොත් බුදු කෙනෙකුටවත් ඔළුව බේරගෙන ඉන්න බෑ. කොහේ ඉන්නවද? ඒකනේ පාර්ලිමේන්තේට ගියන්නේ. ඒක මේ දෙක සම්බන්ධ කරගන්න. එයාට බුද්ධ ඥානසික ක්‍රියාව භූගෝලීය වශයෙන් සම්බන්ධ කිරීම කාලානුරූපවත් මේක තියෙනවා. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ අපි මම පැවිද්දෙක්. අනික ගියත්ෝ අපි ඉන්නේ මේ වගේ විශාල වගකීම් ಭಾರತೀයාගෙන. නිසා මෙච්චර වගකීම් තියෙද්දී මෙච්චර වැඩසීදී අපි මේ වගේ තැනකට එන්න දුන්න එකට අපි නෑදෑයින් අපි බුලත් කියලා වදින්න ඕනේ. පහනපත්තු වල වදින්නොත් බුදුන්ව වදිනවා වගේ. ඊට පස්සේ අපි යනකොට ඒගොල්ලන්ගේ වැරද්ද නැහැ මගේ අතේ වැරද්ද තියෙන කියලා දැනගෙන යන්න ඕනේ. ඒක ලියලා බලන්න ඕනේ මේ සාමාන්‍ය ජීවිතයට ගිහිල්ලා පුරුදු පරිදි ටිකෙන් ටික ටිකෙන් ටික ඉඳලා මේ තියෙන විවේකේ මේ හුදකලා ඔය කලබලසෙත් ගන්න බැරිද කියලා බලනකොට යෝගාවචරය විවේකයේ අඳුර ගන්නක වෙනම දෙයක්. ඒ විවේකයේ ඕන තැනක ඕන වෙලාවක ඕන පිරිසක් ගන්න එක තව එකක්. ඒ නිසා ඒක ඉගෙන ගන්න අවුරුදු 7-8ක් යන්නේ කියලා. තමන් ඉගෙනගත්ත විවේකයේ තියාගෙන පිසුකම තියාන එච්චර පිසුකම ආගේ කරන්නේ නැති එච්චර විවේක ආගේ කරන්නේ පිරිසක් එක්ක ගැටෙන්නේ නැතු ඉන්නවා කියන එක වෙනම කලාව. ඇත්තට උගෝදෙනේ හරිම දුර්වලයි. පැත්තෙන් ඒගොල්ලෝ හිතනවා මේ අපිට භාවනා කරන්න බැරි මේ අල්ලපු ගෙදර එක නිවන් දක ගන්න කියලා. ආරණ්‍ය වල ඉන්නකොට කියන එකක් තමයි උගදෙනෙක් නිවන් දක බලන්න බැරි කපකාරයෝ හොදලා තියෙනවා. ඒ කැපකාරකින් අපේක්ෂා කරනවා පුදුමාකාර සේවාවක්. ඒ කැපකාරය කියන්නේ මිනිස්සෙක් බව මතක තියාගන්න ඕනේ. ඒ මිනිසට පැවිදෙන්න බැරි එකේ. මේ කැපකාරය කියන්නේ මං කියන්නේ ඒ ඉන්න කැපකාරය. උන්න පැවිදෙන්න බැරි ජයිල උපස්ථානයක් කරගෙන ඉන්නවා. ඉතින් අපි කොහොමද මේ මිනිසගෙන් මේ දෙයක් මේ ප්‍රොෆිට් බලාපොරොත්තු වෙන අපි හිතන්නේ මෙහෙමවත් ඇවිල්ලා කරනවා ඇති. අපි යාට හැඩ ගහන්න ඕනේ. ඒක එහෙම නොවුනොත් මොකද්ද වෙන්නේ? අපිට මේ භාවනාව නිසා අපේ ලෝකෙ තිබුණු ලයිසන් එක නැතිවීමක් අපිට වෙනවා. ලෝකෙට යන්න බැරුව යනවා අපිට. එහෙම එකක් බුදුහාමුදුරේ දේශනා කළා නෑ. බුදුන් කියන්නේ ඔබ අනිත් අයට වැඩිය දක්ෂව ගෙදරතුර ජීවත් වෙනවා. හරියට මේ ඉදිරියේ වැඩ කරන මනුස්සය රබර් ග්ලව් එකක් දාගත්තට පස්සේ දර කැල්ලක් අල්ලනවා වගේ අල්ලනවා මේ වයර් එකක්. දැන් දන්නවා මට මේ ග්ලව් එක තියෙනවා කියලා. දැන් දැනක ඩැමේජ් නෑ කියලා. උදාහරණ කියලා තියෙන වාසත ගන්න ප්‍රශ්නයක් නෑ අතේ තුවාල තියෙන නැත්තම් කියලා. ඉතින් භාවනා කරගෙන බලන්න ඕනේ භාවනා කැලේදී වැඩුවට පිරිසක් එක්ක ඉන්නදී වඩන්න බෑනේ ඔක වැඩක්ම නෑ. මොකටේ? එතන භාවනා භාවනා සඳහා නෑ මේ භාවනා ලෝකේ සඳහා. ලෝකේ හිටියා කියලා කිසි ප්‍රශ්නයක් නෑ. ඔක්කොට මේක වගේ බෑ. නමුත් ධර්මයේ පැතිරෙන්නේ ශාසනයේ පැතිරෙන්නේ එහෙම භාවනා කරන අය පිරිසත් එක්ක ඉන්න නිසා. ඒ නිසා යේසුස් වහන්සේගේ කතාවක් කියනවා යේසුස් වහන්සේ කියලා තියෙනවා. වෙද්දු ඉන්නුනේ ලෙඩ්ඩුත් එක්ක කියලා. වෙදගම ඉඳලා හරියන්නේ නැහැ වෙද්දු. ලෙඩ්ඩු ඉන්න තැනට ගිහිල්ලා ලෙඩ්ඩුගේ පරිසරය බලලා මොකද මේ හේතුව කියලා දැනගන්න පුළුවන් වෙනවනේ. ලෙඩා නිතරම වෙදා ගාවට යනවනම් ලෙඩාගේ පසුබිම අල්ලගන්න වෙදා හම්බ වෙන්නේ නැහැ. ඉතින් නිසා මේක එමෙහිට පුරුදු කළ යුත්තක්. අපි ඉස්සලා පළවෙනි එක පුරුදු කරගන්න ඕනේ ඉස්සලා විවේකේ උදකලා විස්රාමයේ පුරුදු කළ ඒක කරන්න අපි වගේ වෙනමම තියෙන පරිසරයක ඊට පස්සේ සක්මන්ට දාලා ටිකක් බලන්න ඊට පස්සේ ගෙදර තොරේ ගිහලා බලන්න ඒත් බලනකොට මේ දෙක අතර තියෙන ගැළපුම තන්නේ කර සාමාන්‍ය බුද්ධිය තියෙන ඒකෙදි පිටකෙනෙක්ගේ දෝෂයක් දකිනවනම් මං කියනවා මේ යෝගාවචරයේ වයර් මාරු වෙලයි කියලා ඔළුව ක්‍රෙල් වෙලා කොණ්ඩේ නෙවෙයි. ඔළුව අප්සෙට් ඉතින් ඒකවල කියනවා භාවනා කරලා පිස්සු වෙන්නයි කියලා කියන්නේ ඕකට තමයි. ඒ නිසා අනිකත් එක්ක ෆිට වෙන එක අනිකත් එක්ක වැඩ කරන එක ඒක මේ මේ පොඩි ළමයින්ගේ සෙල්ලම්කවල වලට අම්ල තාත්තලා ගියාම කොහොමද මේ සෙල්ලම්ගේට සම්බන්ධ වෙන්නේ? බබල දෙල්ලම්පත් වෙනකොට අම්ල තාත්තලාත් යනවනේ ඒකට. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සෙල්ලම්පත් ටිකක් දෙනවා අම්මට මේ වැඩි හිටියෙක් කියලා. ඒකේ තියෙන වැලි ටිකක් පොල් කට්ටක බෙදලා ඉතින් අම්මා කියන්නේ නැහැ මේ වැලිනේ පුතා මේක බත් කියන්න එපයි කියලා කියන්නේ නැහැ ආව බත් තමයි මේකට ලුණු ටිකක් කටනවා හරි ෂෝක් කියලා බබා නලවලා ඉන්නේ ඒකයි තියෙන්නේ ඒක බුදුහාඳුරු උගන්වන්නේ බලාපොරොත්තු වෙන්න එපා ඒකනේ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක දුන්නට පස්සේ නැවත නැවතත් සෙනගත් එක ඉඳලා මේ දෙක කිරි වතුරයි සම වෙන්නසේ පිරිසත් එක්ක ඉන්න ඉගෙන ගත්තා නම් ඒ වංශය අභ්‍යන්තර සාසනයට අල්ලනවා බාහිර සාසනයට අල්ලනවා. මේ තමයි ප්‍රශ්නේ වටිනවා. නමුත් අපි හැමදාම මැරෙනකම් ජීවිතේ පුරාම මේ පරිශ්‍රය යනවා. හැම කිසිම genuට ඉවර කරන්න බෑ. අලුත් අත් අනන්ත ජීවිතයකට වෙනවා යෝගාවචරයේ කෂේ මම කොහොමද ඒකට රැගෙන කියලා පොතේ නෑ. බුදුහමර කියලා දෙන්නේ නැහැ. Taman දැනගන්න නම් සත්‍ය කඩා ගන්න නැතුව සමාධිය පටා ගන්න නැතුව තමන තරම් නොවන වැඩ නොකර මේ පිළිසෙට මේ වෙලාවට ගැළපෙන දේ කරලා විවේක හදාගන්න. ඒක නිසා ඒක එක එක කනාගේ වගේ කීමට වැටෙනවා. ගරු ස්වාමින් වහන්සේ මේක වසර ගණනාවකට ඉහතදී මා භාවනා කරමින් සිටිනා විට ආනාපාන සති ඉතා හොඳින් සංසිඳී ගිය මොහොතක මගේ සිත කය දෙකම සම්පූර්ණයෙන්ම නොදැනී ගියේය. ඉන්සිලු සුළු මොහොතකට පසුව මම ඊටා පාළි ගංගාවක ඔරුවක තනියම පාවෙමින් සිටින දර්ශනයක් මනසින් දුටු වෙමි. ඉන් අනතුරුව මගේ ශරීරය තුල මම නැවත ඉන්නා බව තේරුණි. ඒ මගේ හිතේ ඊටා සදින් කාවදුණු සංදිස්ථානයක් ලෙස දැනේ. ඔරුවක පාවෙන දර්ශනය නැවත කිසි දිනක නොදුටුවත් එම සිතක නැති වී යන ඊටමත් සුඛදායි තත්වයට නැවත නැවත ඇතිවීමට පුළුවන්. මේ සමාධිය ඉහළ තත්වයක්ද නැද්ද කියන මගේ හිතේ ඇති සැකය මට දුරු කර දුනහොත් ඔබ වහන්සේට පින් සිදු වේවා. ඔබ වහන්සේ ඉතා දිගකල ජීවත් වේවා. මේක ඇත්තටම අපේ අපේ මොන අත්දැකීමක් බස් සංඥා යටතේ උපමා යටතේ රූපකයට තමයි කතා කරන්නේ. ඒ නිසා පාළු ගංගාවක පාළු ඔරුවක ඉන්නවා කියන එක අදහස් කරන්නේ හුදකලා වීම කියන එක. විස්්‍රාම වෙනවයි කියන එක විවේක වෙනවයි කියන එක. ඉතින් ඒක වෙන වෙලාවක මේ තනිකම් ලක් මුදුනකට වෙලා ඉන්නවා පේන්න පුළුවන්. නැත්තම් කරුවලක් වශයෙන් පේන්න පුළුවන්. එක එක නට එක එක විදිහට පේනවා. ඉතින් કોઈ නිරූපණයක් ආවත් કોઈ පිළිමිපුවක් ආවත් බුද්ධ වචනේ ගත්තොත් හුදකලාව ඒක විහාරී වෙන එක ඒ වගේම විවේක වෙන එක විස්රාම වෙන එක ඉතින් මේ විවේක වෙනවයි කියලා කියන්නේ සෙනගෙන් අයින් වෙනවා කියන එක නෙවෙයි මේ සෙනගේ ඉඳද්දිම විවේක වෙන්න පුළුවන්. ඕනි කලබල පරිසරයකින්ද තමන්ට තමන්ගේ මමත් එක්ක මම එහෙම නැත්නම් මේ මේ දැන් මොහොත ගත කරන්න පුළුවන්. ඉතින් ඒක වෙනකොට ඒකට සමාධිය කියලා කියන්න බෑ. සමාධිය නොවෙන්නේ නොවි. එතන තියෙන්නේ වීර්යයයි සමාධියයි සමබර වෙන්නේ. ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි සමබර වෙන්න ඕනේ. සතිය දැනගෙන ඉන්න ඕනේ මම ගාවක් සෙනගේ ඉන්නවා. බරපතල වැඩක් කියන්නේ. නමුත් මම මගේ වැඩ ටික කරගෙන නැත්තම් මම කවුද කියන එක දැනගෙන විශ්‍රාම වෙන්න පුළුවන්. මම මේක පැටලෙන්න යන්නෙත් නැහැ. කවුරුහරි ආරාධනයක් කළොත් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. අනේ ඒ தත්ත්වේ අය කඹේ ඇවිදිනා වගේ වැඩක්. කඹේ ඇවිදිනකොට වටපිට බලන්නේ දුව සැක උතුනොත් වැඩක්. හැබැයි ඇවිදින්න පොළවේ ඇවිල්ලා පයේ ලකුණු බලන්න පොඩි ඉඩක් අපි අරන් තියෙන මහ පොළොව ඇවිද්දත් පුංචි ඉඩක් ගන්නෙ. නෝතර මහ පොළොව තියෙන නිසා හිත ලොකු හයියක් තියෙනවා. මෙතන අතෙන් යන පොළොවේ වතුර කකුලේ වතුර ගන්න තින්තක් ගන්න ඇවිදලා බලන්න පොඩි ඉඩක් අපේ ඇවිදින්නේ. කම්බේක ෂෝක් එකට ගන්න පුළුවන්. ඔව් කම්බේක ගොඩ වෙච්ච ගමන් පුදුම බයක්. පුදුම අසන්නකමක් ඇති වෙනවා. මේ දෙපැත්තෙන් හැප්පෙන පේන දේවල් නැති නිසා. ඒ නිසා හුදකලාව කියන එක කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා තුනකට කඩලා පෙන්නනවා. අපි බබා කාලේ එහෙම නැත්නම් භාවනාවේදී ආධුනික කාලේ අපි කාය විවේකය හොයන්නේ. කාය කියන්නේ පිරිසකින් ගෙන්වීම. ගෙදරින් හැතැම්ම ගන්නක් ඇත්තීම. කායික වශයෙන් ඊට පස්සේ චිත්ත විවේකය කියලා කියන්නේ ඒ කියන්නේ නිවර්ණ කරදර කරනවානේ. ඒ ටික අයින් කරනවා. ඒක උපදී විවේකය කියලා කියන්නේ ඒ ඊට පස්සේ ඇති වෙන අනුශේ ධර්මත් අයින් කරලා හුදකලාවට ප්‍රිය කරන්නේ නැහැ. හුදකලාවට බැහැ වෙන්නේ නැහැ. හුදකලාව තිබුණොත් හුදකලාව තියෙන බව දන්නවා නැත්නම් නැති බව දන්නවා හුදකලාව නැති වුණාට හුදකලාව සදාකාලික නැතුනේ නේ ආයෙත් තත් වෙනකොට ආයෙ ආයෙනවා ඒක නිසා ඒ අවශ්‍යත වෙලාවේ හැටියට ප්‍රශ්නයක් ඇති නොකර ජීවත් වෙන්න පටන් අරගත්තා පස්සේ සමාධිය නැති වුණා. එයා කවදාකවත් අයිතිවාසිකම් සඳහා කටන් කරන මිනිහෙක් වෙන්න බෑ. ප්‍රතිසංශෝධන ඉදිරිපත් කරන මිනිහෙක් වෙන්න බෑ. එයා බලන්නේ පරිසරයට මම හැඩ ගහන්න කොච්චරක් පුළුවන්ද කියන එක විතරයි. මොකද එයා දන්නවා පරිසරය කියන එක නිතර මාරු වෙන එකක්. ඔක හදලා ඔක සකස් කරගෙන ඉන්න බෑ ඔකේ. ඒ නිසා එතන ගිහලා එතන හිටියා එතන ගිහලා ඊගා පරිසරයට ගියා එතන හැඩ ගැහුණා ඉතින් තව තැනකට ගියා හෙටෙන්ට හැද ගැවුනා. එකක් ගැනවත් ආඩම්බරයක් ගන්න. ඒකකොට ඒකත් උද කලාවක් වෙනවා. ඒ නිසා ඒක කලාවන් වලින් තියෙන ඉහළම කලාව තමයි උද කලාව කියන්නේ. අන්තිම එක තමයි ළඟ ඉන්නේ මිදිමරුවෙක් වෙන්න පුළුවන් අම්මමරුව කෙනෙක් වෙන්න එයා ළඟ තිබිච්ච ආයි ඒක. මට gadu ගන්නේ නෝඩ කවන්නේ නැහැ. කොහොමඩක්වත් නෑ අර බටහිර කෙනෙක් කියලා කියනවා එක්ක මිනිසෙකුට ඔය අම්මට සලකනවලු හරියට කියන්නේ රස්සාවට ඇල්ලවිලා සලකන ඊට පස්සේ යාළුවෝ කතා කරනවලු උඹේ අම්මා ඉන්නකම් කිරුවේ වේසකම මහා එපාම කරපු ගෑණියා උඹ වගේ හැදිච්ච ළමෙක් කරන්න එපයි ඒකලු වේසකම් කිව්වත් මගේ අම්මා එයා කරගත්ත කයාදී මම උදව් කරන්නේ අම්මට ඔයා කිව්වට මට ප්‍රශ්නයක් නැහැ. මම මගේ අම්ම විශේෂා. කිසි කෙනෙක් මනින්දයන් දේවා. අපි ළඟ ඉන්න කට්ටිය බොහෝම සීලවන්තයි. එහෙම නැත්නම් වෛශ්‍ය වෘත්තිය කරමු. අපිට මොකෝ ඒගොල්ලෝ බෙදාගත්තද ඒගොල්ලෝ කයි. අපිට මොකෝ. තමන්න දෙන්නේ ගා ගන්න ඒවා. ඒගොල්ලෝ ගාව තිනෝ ගා ගන්න ඒවා. ඒක නිකන් ඒ වෙලාවේ හිටියා ඒ වැඩේ ඉවර කරගත්තා ඊගාව කරන කාට ගියා. මම දන්නේ මං නම් මේ වැඩේට අන්තිම දක්ෂයි. මම දැකලා තියෙනවා ඊ අර භාවනා කරන්න ඉස්සර කාලේ ඉඳලම ඕනේ ජඩියෙක් එක්ක. මට කිසි දවසක කරප්පන් ඉන්නේ. ඇලර්ජික් නෑ. එයාට ගියාට පස්සේ කියන මම දන්නේ ඔබ කවුද කියලා. ඉතින් ඒ කට්ටිය තමයි මට කියනවා එන්න එපා මෙතෙන්ද ගැලපෙන්නේ. මම කියනවා මට ප්‍රශ්නයක් නෑ මේ ඉන්න උනේ අහක කාරණා. ඒ කාරණා ඉවරයි. ඔව් ජීවල කෙනෙක් ළඟට ගියත් මට ලැජ්ජාවක් ඇති වෙන්නේ නැහැ මොකද මං වගේ එකක් තමයි යත් ඒක මට මෙහා උසස් මෙහා පහත් මම තවත් අඩු කරගන්න පුළුවන් තවත් අඩු කරනවා මං කවදාකවත් මනින්න කියන්නේ නැහැ මොකද ওই මනුස්සත් එක්ක ඒ ඉන්න විනාඩියයි දෙකයි තව කෙනෙක් එක්ක තව කෙනෙක් එක්ක ඒකට හැඩගැහිමේ හැකියාව වැඩියෙන්ම තියෙන ආත්මය තමයි මනුෂ්‍යත්ව භාවය තිරලෙනකොට තියෙන සාජාසය ඒක තීන්දුව කළා වань ඌ ඒ පරිසරේ විතරයි ලෝක පුරාම පැතිලා ඉන්න එකම සත්‍ය මනුෂයා. මොකද ඕනේ පරිසරයට හැඩ ගහන්න පුළුවන්. ඒක ඕනම ජොබ් එකක් කරන්න පුළුවන්. ඉතින් අපි වෙලා තියෙන්නේ එකම පරිසරයක එකම ජොබ් එකක් කරන එකම ගියතන අපි සංස්කෘතිය හදන්න හදනවා. ඊට කියන්නේ හදන සංස්කෘතිය තමන් අහු වෙනවා. ඉතින් අපිට තියෙන අපි යන ගමනේ කොයි සංස්කෘතියක් හම්බ වෙනවා අපි දන්නේ ඒවා తాවකාලික හම්බ වෙන දේවල්. ඒකේ ඉන්නකන් ඒකට හැඩ ගහිලා රෝමෙට ගියාම රෝම විදිය කිරිටම පවුලයි ගෙදරට ගියාම පුටු ඉල්ලන්න එපා. එල්ලිලා හිටපන්. බලන්න. අපි හිතන්නේ ඒක මේ මේ සීරිචාරී කියනක බුදුහාමුදුරුවෝ මතක් කරගෙන වචනේ සීරිචාරී කියන සොයදීව හැසිරෙන කියලා. කිසිම තැනක බැඳෙන්නේ නැහැ. බුදුරජාණන් කිව්වේ කැලේ ලාදලු හොයා කකා ඇවිදින මෝපව කුසේ තැනකට නොබැඳී මම ජීවත් වෙනවා. ලාදල කෑවා ගියා. ඒක තැනක ටැග් ගහින්නේ. ඉතින් ඒ හැකියාව පුරුදු කරන්න යෝගාවචර කියනවා. ඇත්තට මේකට මේ භ්‍රමචාරී කියන නම පාවිච්චි කරන්නේ කිසිම පරිසරයක කිසිම තැනක කිසිම ආහාරයක කිසිම තැනක බැඳීමක් නැහැ. එතනින් මෙතන ගියා මෙතනින් ගෙතන ගියා ගියේ ගිය තැන ඒ හැට හැඩ ගහන මාර්ගය. ඒ හැඩගැහිීමේ හැකියාව වැඩියෙන්ම තියෙන සතා මිනිස්සයා නමුත් අපි මැරෙන්නේ අපේ ජීවිතයේ හැකියාවලින් 100 දෙකක්වත් අත්හල නෙවෙයි. අපි අල්ලගත්ත දේ බලා ගන්න. අල්ලගත්ත දේට අහු වෙනවා. ඒක නිසා ටැග් ගහින්න ටැග් ගහින්න මෙත් ඇහි වෙනවා. ටැග් ගහිනවා මෙත් ඇහි වෙනවා කියන වචන පාවිච්චි වෙන්නේ නැහැ නේද? ඔයගොල්ලෝ දන්නේ නැහැ නේද? ඒ සාමාන්‍ය වචන. එක තැනක වැඩි කල් හිටියොත් පල් වෙනවා. මෙට්ටයි වෙනවා කියන්නේ. වතුර වලක ලිඳක වතුර ගත්තේ නැත්තම් ඒ වතුර නරක වෙනවා. නිතර වැඩ ගන්න නිසා මුලින් වැඩ ගන්න නියුරොබික්ස් කියලා එකක් තියෙනවා. එකම විදියට දිගට කරගෙන යනවා නම් අවුරුදු 60න් පස්සේ අවුරුද්දකට අවුරුදු 6ක් නාකි වෙනවා. ඊට පස්සේ අලුත් අලුත්කම හොයනවනම් නාකි වීම අඩු වෙන නිසා පස්සෙන් පස්සට ඇවිදින්න කියනවා වෙලාවකට. ඒ වගේම රෑ ටෝච් එකක් නැතුව යන්න කියලා බලන්න. ගෙදරට ගිහිල්ලා යතුරු දාන්න කියනවා ටෝච් එක පාවිච්චි කරන්නේ නැතුව. අතගාලා බලන්න කියනවා ලයිට් දාන්න නැතුව. ඒකෝට බ්‍රේන් එක ඔක්කොම වැඩ කරනවා. මේ අපි දෙන්න මායිලු යනකොට පාර වැරදුනා අපි දෙන්නට. පාර වැරදලා අපි දන්නවා දැන් ඊතර මිනිස්සුත් නැහැ මෙතන මිනිස්සුත් නැහැ ටෙලිෆෝනුත් නැහැ ගමනක් යන්න මේ පාර්ටි වෙනවා නිල් මාත් එක දැන් තමයි බ්‍රේන් එක වැඩ කරන්න කිව්වා. ඉතින් අර මග ලකුණු බල බල අපි එනකොට ඒගොල්ලෝ වාහනයක් කරන හොයනවා වටේ ගිහිල්ලා අපි දෙන නැතිලා. ඉතින් අපි හිතන්නේ කාබැග්ගයක් කියලා. අභ්‍යග්ගයක් නෙවෙයි අනික හැම වෙලාවෙම වැඩ කරන්නේ මෙත්තහියක්. දන්න සර්කිට් එක විතරයි වැඩ කරන්නේ. ඒකෙන් කවදාකවත් තිරියන් වෙන්නේ නැහැ. සම්පූර්ණ හැමදාම කාඩ් කුට්ටම විදලා අලුත් අතක් දෙන්න. බිදුව ඇනුවක් අකුව අලුත් අතක්. නැත්තම් කොහෙද කාඩ් ගේම් එක? ඔය චෛසිකත් 52යි තියෙන්නේ කොට්ටමේ කාලකොල 52යි තියෙන්නේ. අපි හැමදාම එකම ගේම ශ්‍රීලංකාව කරන්නේ. ඕමි ගහනවා, ඕමිව ගහනවා, 300ක් ගහනවා, 300ක් ගහනවා. 52ද කොච්චර සෙල්ලම් තියනවද කියලා දන්නවද? කාඩ් කුට්ටක. අපි නැට්ටෝ කියන්නේ, මෙට්ටයියෝ කියන්නේ ගණ්ඩ දෙයක් නෑ. අපි අර අර අස්සයට බින්කර්ස් දැම්මම ඉන් එහාට හිතන්නවත් කැමති නෑ. හැරෙන්නවත් කැමති නැහැ. එතකොට අපි අර පරණ සර්කිට් එකමයි දුවන්නේ. නියුරෝ බික්සලින් වැඩ කරන්නේ භාවනාදී අඳුල්ලා දීලා යොද යොද යොදන්න දෙයක්වත් නැහැ පරිසරයේ ලෝකේ ඇති වෙනවා. අපිට මේ විවිධ අභියෝග එනවා, විවිධ ආරාධනා එනවා, විවිධ ප්‍රශ්න මතුවෙනකොට එකකට ප්‍රතික්ෂේප කරන්නත් එපා. එකක්වත් මෙන් කරන්න යන්නත් එපා. එන දෙයට හැඩගැහෙන්න පුළුවන්. හැඩගැහිච්ච ගමන් බලනකොට අලුත් ක්‍රම අලුත් විදියෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට හරි මේ සම්ප්‍රදාන කුල සමාජ හරි බයයි. ඒකට කියන්නේ fear of new fear of unknown කියලා. ඒ fear of new and fear of unknown කියන මනුස්සයන කවදාවත් නිවන් දකින්න බෑ. මොකද නිවන කවදාකවත් දන්න තැනක නෑ. අලුත් තැනකදී නිසා මේ ඉසල ප්‍රශ්නේ ප්‍රශ්න දෙකම හොඳයි. උත්තර නෑ මම හිතුවේ කතා කරන්න පටන් ගත්තට එච්චර උත්තරයකට යොමු වෙන්නේ නෑ මම මේ කියන්නේ ඒකට අදාළ නිකන් තොරතුරු ටිකක් විතරයි ආනාපානයේදී හිත නොයෙකුත් දිශාවලට ගමන් කරයි මේවා පැහැදිලි සිතුවිලිය මුළු පය පුරාම নানা ආකාර සිතුවිලි ඔස්සේම හිත ගමන් කරයි නැතිනම් නිදා වැටේ සක්මනේදී පියවර සමග ආශ්වාසය කළ හැකිය වම් කකුල එසවීමේදී ආශ්වාසයේ යක් කඳ දකුණු සහ නැවත වම් කකුල වශයෙන් ආශ්වාසයක් දැකිය හැක. ආශ්වාසයේ ප්‍රාශ්වාසයට අනුපාතය 1ට 3කි. මෙසේ අනාගතේ හීලෑ කර ගැනීම සුදුසුද? ඔබ වහන්සේට නිරෝගී සුවය පත්මි. දීර්ඝායුෂ පතමි. අතරම අනාගතයේ හීලී කර කර ගැනීම චිත්ත tattwa 6කින් එකක් කීකර කර ගැනීමක් ඒ වගේම චිත්ත tattwa පහක් තියෙනවා අතීතයේ පිළිබඳව පශ්චාත්තාප වීම අනාගතය කීකර කිරීමෙන් වෙන්නේ දකින් දකින් දෙයට මනාප වීම සහ අමනාප වීම අතීතය කීකර කිරීමෙන් වෙන්නේ අධික හිත උනන්දු වීම සහ නිින්ද වැටීම අනාගතය කීකර වෙන්නේ මේ අනාගතය කීකර කරන්න පුළුවන් නම් අනිතවත් පුළුවන් එච්චර අපිට ගන්න දෙන්නේ එකක් පුළුවන් නම් අනිතවත් පුළුවන්. ඒක නිසා එකකින් හරි පටන් අරගත්තට පස්සේ හැකි සංඥාව දාලා බලන්න ඕනේ. අපි මේ හිතාන හිතකට මේ රාමුවක් කියලා මම කියලා නේ කොටුවක්. එහෙම එකක් ඇත්තේ නැහැ. ඕන දෙයකට බවට හැරෙන්න පුළුවන්. ඒකට කියන්නේ change your mind and train your brain කියලා. අපේ හිත සකස් කරන අපේ brain එක සර්කිට් එක අලුතෙන් වයරින් කරලා ගන්න පුළුවන්. ඒකට ගෑනු කෙනෙක් ගෑනු කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. පිළිමි කෙනෙක් පිළිමි කෙනෙක්ව වෙන්න ඕනක මොකුත් නැහැ. ඒ පිටිපසට ගියාට පස්සේ ඔය දෙකටම පොදු ස්වභාවයට යනවා. මනුෂ්‍යකමට යන්න පුළුවන්. ඒ නිසා කිය අපි පටන් ගන්නකොට ඒක ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා අපිට මේක වෙනස් කරන වෙනස් කරන ගියාම පොඩි තැනකින් ඒ මොරුදු භාවය හැඩ ගහන්න පුළුවන්කම ප්ලාස්ටිසිටි කියලා කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. පුරුදු කරගත්තට පස්සේ තමන ඕන තැනකට ඕන විදිහකට නිකන් ක්ලේ ගුලියක් අතර ගත්ත මිනිසයා පොඩි දරුවා විවිධ විවිධ දේවල් ඒ ක්ලේ එකෙන් හදනවනේ. ලේගෝ සෙට් එකක් ගත්ත එකන ඒ පීසස් හදන එක එක එක එක නිර්මාණ හදනවනේ. ඒ නිර්මාණ පොළොවේ ගහපු ගමන් ආය අර බිල්ඩින් බ්ලොක්ස් වලට කැ ආය හදන්න පුළුවන්. ඒ වගේ තීරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ එකක් හොඳයි එකක් නරකයි කියලා අල්ලගත්තොත් දුක එනවා. එනේන දෙයට හැඩ ගැහෙන්න නම් අපිට තේරෙනවා අනාගතයත් මේ මොහොත ඇතුළත තීන්දුව වෙනවා. අතීතයත් මේ මොහොත ඇතුළත තීන්දුව වෙනවා. ඡා මේ මොහොත මේ මොහොතේ ඉංගම් මායින්ඩිකට අලගිය මුලගියට ව්‍යංජන අනු ව්‍යංජන ඒක හොඳට බලාගත්තට පස්සේ අනිත් ඔක්කොම නිකන් මේ පුච්චපු නැති මැටි වලන් වගේ. පුච්චපු නැති මැටි වලන් ආය කුඩු කරලා අඹන්න පුළුවන්. මැටි වලද පිච්චුවට පස්සේ ආයෙ මැටි බවටපත් වෙන අවුරුදු 20000ක් යන පුච්චප මැටි වලක තියෙන මැටි ටිකක් ආපහු ස්වභාවික මැටි වෙන්න අවුරුදු 20000ක් යන පිච්චීමෙන් තමයි ඒකේ රීසයිකලින් කරන ගතිය පමා වෙන්නේ නිසා අපි මේ ඔක්කොම තියෙන දේවල් ඉස්තර වෙච්ච නැති පොදු අදහස් කරයි යෝජනා විතරයි ඉස්තර කරපු ගමන් ඒවා අර වගේ ගන්න බහල වෙනවා ඒ නිසා අනාගතය හදන්න පුළුවන් නම් අනිත් ටිකත් හදන්න පුළුවන් මේ ටිකත් ඇතුලේ භාවනාවමයි දිගට කරගෙන යන්න කරගෙන යනකොට යනකොට ප්‍රස්තාවල් වැඩිවීම පහසුකම් ජනේල කවුළු එnde ende ende විවෘත වෙන්න පටන් ගන්නවා ඒ වෙනකොට පිටන වෙන්න වෙන්න වෙන්න වෙන්න උදකලා වැඩි වෙනවා විස්රාමේ වැඩි වෙනවා විවේකයේ වැඩි වෙනවා ඊට පස්සේ තමයි තතු අබුකුරුලෙක් අනන්ත අවකාශයට පැනලා පියාඹල යනවා වගේ මේ තියෙන දුක් කරදර දුක් කරදර වලට වරින් වර එන්න ඕනේ නැත්නම් හරි පාළුයි වගේ. අර කුරුඩුවට ආයෙ එන්න ඕනේ. පරණ සූත්‍රයෙන් එනවා ආයෙත් ඕනම විදියට එනවා. ඒ දෙකම ආශ්‍රය කරනවර තමයි අවකාශයේ වටිනාකම තියෙන කරදර වැඩි වෙච්ච තරම. කරදර වටිනාකම තියෙන අවකාශයට සාපේක්ෂව. දෙකම දැනගත්තට පස්සේ තමයි මනුස්සකම අංග සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා ඔය විදිහට දිගට කරගෙන යන තව තවත් ජනන කවුළු විවෘත වෙයි කියලා මම බලාපොරොත්තු ඇති කරනවා. Manse, I am a beginner and I am 15 years old. I observe breath at the tip of my nose but difficult to sit for long hours. Any advice is very much appreciated. I have no problem in uh, doing walking meditation. So if what is, what is the experience of walking meditation and uh, just like keeping the contact with the in-breath and out-breath even though not in the same strength of the mindfulness. If you can keep certain steps, so to say five, six steps with the mindfulness to know this is right leg, this is left leg, this is I call diversification of the mindfulness. When you go to the day-to-day -day activities, if you can keep the mindfulness not only in the soul but even in the palms, whatever you touch, if you can feel it and if you can do it wholeheartedly, and feel hardness, stiffness, tension, cold, heat, whatever you touch. So then it become day-to-day activities also you can expand the mindfulness. So whether it's a 15 years old, whatever the age, exactly the way it is working. So therefore, right start is there. That is to keep the uh, mindfulness in the in-breath and out-breath. Let it diversify, just like uh, when uh, seed is germinating, uh, one taproot is going, and more and more it goes, it branch out, and when you are branching out, you can see never the roots are growing straight. They are going according to the nutritions, going over the uh, cohesiveness of water in the soil. So it is ever growing, spreading, so likewise once you started with this single mindfulness, diversify. So I, am, I feel so grateful because for me first encountered the mindfulness happened in my, in my age of 26. By the 20th, by, by the time of 26 I have done so much of bad things. Within a year you can't calculate how many disturbance you are giving to the other psychologies. How much you are disturbing the nature. But if you can keep that account from the 15 onward, bookkeeping, easily you can understand the positive and negative and you are better off. So even person who ever started mindfulness at the 25, I feel like prostrating. Go and pay my respect. Because I know that year, that age, 26, 24, 23, how much vulnerable we are. How much future planning. At the cost of good or bad. At the cost of just and unjust so if someone comes early, I don't, I don't claim that particular person completely benevolent and uh, pure. But he or she knows, as far as the mindfulness is there, this is good, this is bad. Not due to the mothers and fathers, not due to the, the priest at the temple, but due to one's own bookkeeping. So this is one very, uh, how to call, intensive meditation in the sitting but extensive one is in your day-to-day -day activities. Let it grow from the sitting to walking, walk into day-to-day -day activities. Ultimately, slowly, slowly, you will take the responsibility about your physical, verbal and mis mental misdeeds. It is better than any one of the outside person. Observing yourself. That is called understanding who am I. This is the question we always avoid. We never take this question. We never answer to it. We are always thinking other people, other places. But the mindfulness bring the attention at home. Bring back home. Oh, very good. Happy to hear. We are going to the next question. ගරු ස්වාමින් වහන්සේ කිවිසුමක් යන විට එය දෙස දැඩි අවධානයෙන් බලා සිටීමෙන් එය පාලනය කළ හැකි ක්‍රමයක් වැටහින. මේ සඳහා ඊට එල්ල කළ අඛණ්ඩ සත්‍යයක් අවශ්‍යය. කිවිසුම පිටවේ, හනක් පිට නොවේ. මෙවැනිගේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ ආකල්පය අවවාදය පහදන තේක්වා. මම දැකලා තියෙනවා මේ කැස්ස. කැස්සට එන්න ගියාම අසතියෙන් ඉන්නවනම් උපි හුඟක් කරාට කැහැලා ඉවරනාට පස්සේ තමයි දන්නේ මේ උගුරේ කිය මේ කුයි කුයි ගන්න පටන් ගන්නවා ඊට පස්සේ කැස්සක් එනවා. මම හොඳට සතියෙන් ඉන්නකොට මේක ඉරිටේෂන් එක තේරෙන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික ටික වැඩි වෙනවා. ඒකෝට තියෙන නැගිටලා ගිහිල්ලා පතුටියක් බොන්න දෙනවා. කයින් දෙහිනවා. නමුත් තවත් කාගෙන හිටපුවාම මේ කැස්ස එනවා හරියටම ඔය කිවිසුමේ වගේ අවස්ථාවට එනවා. එක්ක කැහපන්. ඒ ඇතුළේ එක්ක කැහපන්. නැත්තම්බට මම හොඳ මගුලක් කරනවා කියලා ඉතින් ආව කරන මගුලක් කරපන් කිව්වම කැස්ස පොඩ්ඩක් පැනපු ගමන් හොටුයි, කෙලයි, කඳුළුයි වැක්කෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හරියට නිකන් වතුර උඩ ගියා වගේ. හැබැයි කැස්ස වේදනාව අර කැස්ස තියෙන මං කියන්නේ ඉරිටේෂන් එක දැන් මල පැනලා දැන් උඩරිමේ පැනලා. ඊට පස්සේ ගලන්න පටන් ගන්නවා. එහෙම ගියාට පස්සේ කැස්ස නතරලා මේක කරදරයක් නැහැ. කඳුළු වෙනවා, පොහොතු දියර ගලනවා, කෙලවුනනවා, කහනවා. ඉතින් නම් තාම අර නැගිටලා යන තරම් කරදරයක් නැහැ. කැස හරහා යන්න පුළුවන්. ඒකේ මුත්‍ර බර වැසිකිලි කරන්න යන්න තියෙන එක ඒත් ගොඩක් සෙල්ලම් කරන්න එපයි කියනවා ඒක අවශ්‍ය හොඳම සෞඛ්‍ය දේ තමයි මුත්‍ර බර ගන්නකොට මුත්‍ර පිට කරන එක. නමුත් අපිට අවශ්‍යතාවයක් වුණොත් බලාගෙන ඉන්න පුළුවන් මේක සිග්නල් දෙන හැටි. සාමාන්‍ය වැසිකිලි උග්‍ර වැසිකිලි පරිදි මම දැකලා තියෙනවා බෙල් තුනක් ගන්නවා. එක බෙල්ලයක් ගහලා කියනවා වැඩි වෙන පළපං දෙක දෙනවා දෙක දෙනකොට ඊට වැඩි ටිකක් උග්‍රව දෙනවා තුන්වෙනි එක දුන්නාට පස්සේ අපේ ඇඟ ක්ලාන්ත වෙනවා ඊට පස්සේ ඉන්න තැනක අසුචි පිට කරනවා ඊට ඉස්සෙල්ලා බෙල් තුනක් ගන්නවා මේ බෙල් වලට සාපේක්ෂව අපි අපි මෙතෙක් කල් කරලා තියෙන පළවෙනි බෙල් එකට එනකොටම අපි කලබල වෙනවා මම කියනවා නිකන් ඉඳලා හිටලා එක දෙකට යන්න කියලා කියලා බලන්න ඒ වගේම දැන් හදිස්සියේ දැන් කවුරු හරි කියනවා මේ හොඳටම දන්න කෙනෙක් ඔන්න මල. එතකොටම අපිට ගාන හුස්ම අල්ලගන්න බැරි මා විශාල මේ ඔක්කොම උකුර හිර කරගෙන එනවනේ. අපිට මොනවක්වත් කරගන්න බෑ. ඉතින් ඒකට අපි කරන්නේ අර ඉමෝෂනලි ඒකට ක්‍රියාත්මක වෙන එක. නමුත් කිවිසුම දිහා බලන්න වගේ ගියාම ඒ වෙලාවේ යට කරන්න පුළුවන්. නමුත් දවසක් විතර ගියාට පස්සේ ආරහ සමාන දෙවෙනි කික්කක් එනවා. මොකක් හරි සිද්ධියක් වෙනවා. දෙවෙනි සැරේ එනවා අච්චරම නෑ ඒ තමයි වගේ සිද්ධි හත අටක් වෙලා ඒක දන්නා ඉතින් මේ ඉපන්න එක මැරෙනවා ඉතින් මොකද කරන්නේ කියලා. එනිසා සමහරව මලගෙදරදී ඊටාම දක්ෂව මලගෙදර කටයුතු කරන දවස් හතක් විතර ගියාට පස්සේ සම්පූර්ණ කලක්ස්. මොනම දෙයක්වත් කරගන්න බෑ පැනික් ඇටැක් එනවා. පළවෙනි වෙලාවේදී ආයෙක දරාගෙන ඉන්නවා. දෙක තුන එනවා. ඒ නිසා කවදාහකවත් ජීවිතේ සිද්ධියක් අහම්බයක් නැහැ. මේක තරංගමාලා කීපකින් සිද්ධ වෙනවා. ඒ නිසා අපි පුරුදු කරගත්තොත් එක ඒ තරංගේ එක මේ උච්ච අවස්ථාවක් හොඳට හරහ යන්න දෙවෙනි එක ඉන්නේ නැත්තේ නෑ. දෙවෙනි එක ආයෙවිලා අච්චරම දෙන්නේ තුන්වෙනි එක යනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ආනපන හොඳට දැකලා සංසිඳිලා හරි දැන් මම හරි කියලා හිතාන හිටියද ටික වෙලා ගිහලා මොකක් හරි එකකින් ආනාපානෙ ආයෙ වැඩි වෙනවා. එතකොට හිතන්නේ කවුරුද කැහපු නිසා, කව බෙල්ලෙක් ගහපු නිසා මොකක් හරි කියලා නෑ. අපේ හිත ඒ ඒන දෙවෙනි කැළඹිල්ල ආධුනිකෙක් වගේ. දැන් ඉඳගත් කෙනෙක් වගේ කරම ආ එයා සන්තෝෂ වෙනවා. සංසිඳනවා. සන්ත වෙනවා. දැන් නම් හරි කියලා. නමුත් ටික වෙලා ආයෙ වැඩි වෙනවා. මේ වගේ වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා. එතකොට තේනවා මෙයා සංසිඳුනොත් කැළඹෙනවා කැළඹුනොත් සංසිඳෙනවා. ඒ දෙක ප්‍රතිස්පන්නයි. ඒ දෙක එකිනෙකට ප්‍රතිසම්පන්නයි. ඒ නිසා එක එක රැකින් එක හීනකින් එළි වෙන්නේ නැහැ. හීන ගොඩාක් දකින්න ඕනේ. ඉතින් අපිට වෙලා තියෙන්නේ ඒ කිවිසුමට ඉස්සල්ලා කිවිසුම වෙලාවේ කිවිසුලි පස්සේ වෙන දේවල් හොඳට බලන් හිටියට එක කිවිසුමකින් මුළු පාඩම මුළු කෝස් එකම සිලබස් එකම කව කරන්න බෑ. සිද්ධිය බලන්න. මේ ජීවිතේ කිසිම දෙයක් ඇත්තේ නෑ ඔක්කොම තරංගාකාරව සිද්ධ වෙනවා. ඒ නිසා කවදාකවත් මිනිසෙක් ලෙඩ වෙන්නේ නෑ. Tamanth නොදන්නවා. එහෙම නොවෙනකොට අපි ඇක්සිඩන්ට්ස් කියලා කියන්නේ ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. වෙන ඕනෙම ලෙඩක් එක දෙක තුන හතර පහ ගොඩාක් ලකුණු පෙන්ලා තමයි කරන්නේ. නමුත් මේ ලකුණු වලට තමන් අන්ධයි නම් අන්ධ භූත නම් තේරුමක් නැත්තම් හොඳටම ලෙඩ උග්‍ර වෙනකන් දන්නේ නැහැ. නමුත් ශරීරෙත් එක්ක ජීවත් වෙන මිනිස්සයා සංවේදී කෙනාට පළවෙනි සිග්නල් එක එනකොටම තේරෙනවා මොකක් හරි අක්ෂර. ඉතියා වෙනම ගොල් කරන්න ඉස්සෙල්ලා වන්නවා කැම කොහොමද ආහාර විහාර මනෝ ව්‍යාපාර ගැන සලකා බලනවා. ඒකේ සත්‍ය ආහාර වැඩින අර පුංචි වෙලාවේදී පුංචි වෙනසකින් හදන්න පුළුවන්. නැත්නම් විහාර ගත කරන ජීවිතයේ ඉරියව් ටික වැරදින හදන්න පුළුවන්. මනෝ ව්‍යාපාර කාටරි ද්වේෂයෙන් තරහෙන් අකමැත්තෙන් ජීවත් වෙනවා ඉතින් හිරගෙදරක් තමයි අපායක් තමයි. මේක වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා වෛද්‍ය විද්‍යාව කට්ටියට කැමැතිද කියනකට නමුත් වෛද්‍යයට පිළිගන්න ඕනේ ඕනම ලෙඩක් මේ ලෝකේ තියෙන උණු වතුරටයි ලුණු වතුරටයි සමීප කරන්න බැරි එකක් නැහැ. ඕනම ලෙඩක් පටන් ගන්නකොට ලෙඩේ මුල දන්නවනම් උණු වතුරේම ලුණු වතුරේ සමීප කරතයි. උණු වතුරේ ලුණු වතුරේ සමීප කරන්න බැරි නම් ඒ කියන්නේ ප්‍රමාදයි. මුල් රෝගාචරණ දැක්කේ නැහැ. ඒතරම් දැක්කත් නැතර කරගන්න බෑ. ඒ තමයි කැස්ස, කිඹිස්ස ඒ වගේ දේවල් පිළිබඳව හොඳට සත්‍යකිනකොට තේරෙනවා. එනම් මේව බුදුහාමුදුරුවෝ වාගේ. කමටහන් දෙනවා, කමටහන සුද්ධ කරනවා, නිවන් දක්කනවා. ජීවිතේ හිතන හැම දෙයකම සම්පූර්ණ ධර්මයේ තියෙනවා. මම හොඳයි කියලා මේ වගේ පිළිසකට මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන එක මොකද නැත්නම් ඒගොල්ලෝ හිතන්නේ දඹදිව බුද්ධ ගයාවටම යන්න ඕන නිවන් දකින්න කියලානේ. නෑ මේ කිඹිස්සෙත් තියනවා නේද? ගරු ස්වාමින් වහන්සේ විදර්ශනාව වැඩිීමේ ප්‍රගතියට අනුව සමාධියේ උපේක්ෂාව වැක්සේන වැක්සේනයි පහදා දෙන්නේ වැඩිදයි පහදා දෙන්නේ නිල්ලමි පෙරුවන් සරණයි උපේක්ෂාවත් එකම හිමත් තමයි නොසලින ගතිය එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකරන ගතිය එහෙම නැත්නම් අන්නචීවින් කියලා කියන්නේ දේවල් වලට කරප්පන් ඉන්නේ නැති ගතිය ඇලර්ජික් වෙන්නේ නැති ගතිය. මේක තමයි උපේක්ෂාව කියන්නේ. උපේක්ෂාව කියලා කියන්නේ පරිසරයට හැඩ ගැහෙන ප්‍රමාණය. වැඩියෙන් භාවනා කරපේකන වැඩි විපස්සනා කරපේකන වැඩියෙන් ඒ කියන්නේ හරියට මේ සතපය කාසියක් ටොස් කරපුවාම කොච්චර උඩ කරකරෙක් ගියත් 탁 ගාලා වැටෙනවා වැටෙන තැනම හිටිනවා. රබර් බෝලයක් උඩ දැම්මොත් උඩ පැනලා පැනලා පැනලා ගිල පහත්ම තැන තමයි හිටින්නේ. රබර් බෝලේ කියන්නේ භාවිත නැති මනසක්. ප්‍රතික්‍රියා කරනවා දිනකොටම බම්ප් වෙනවා. සත භාවිත මනසක් තොස් කරාට කොච්චර කර කර ගියත් වැටෙන්නේ සුපතික්කිත. එනිසා ඒක සීලය සමාධිය ප්‍රඥාව ඇතිවෙනවා. ගිය තැනක Tamanට හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව. ඒකම අපි මෙතෙක් ජීවිතේ උපේලා තියෙන දේ. යම් තැනක අපිට නూరుන පුරුදු ගතියක් එනවනම් ඒ මොකක්වත් නෙවෙයි පුහුණුව මතිකම්. උරගාල බලලා නැතිකම්. ඒක යාට පරිසරය වෙනස් කරන්න ඕන තමන්ගේ හැටියට. ඉතින් ඒක නෙමෙයි විද්‍යාව කරේ. විද්‍යාව කියන්නේ යා කන්ඩිෂන් කරනවා. ඒ අරක හදා ගන්නවා මේක හදා ගන්නවා මට ඕන විදිහට. ඒකල මනුෂයාගේ ඉවසීමේ ශක්තිය පුළුවන් තරම් පටකොනේ. ඉතින් පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් පුපුරලා. ඉස්සර තියෙන මනුස්සය එහෙම නෙවෙයි කිව්වේ ශීත උෂ්ණ දෙක දරනවා බඩගින්න මේක දකිනවා ලැජ්ජාව නින්දාව දෙක දරනවා දරාගෙන ගියාට පස්සේ උසල ගොලෙන් මැරෙන්නේ කලියේ ගැහුවට මැරෙන්නේ නැහැ දැන් ගැහේ ගහන්න ඕනේ නැහැ ටෙලිග්‍රෑම් එකක් ආවොත් උඹට කැන්සර් කියලා හරි මොකක් හරි අම කරනවා කියලා දකිනකොට මැරෙලා ඉවරයි ටෙලිග්‍රෑම් එක දකිනකොට මැරෙලා ඉවරයි භාවිතයක් නැහැ අපි මේ එකම මිනිහා එකම මූලික සුදුසුකම් ටික තියෙන්නේ මේ ලෝකේ ඕනම දෙයක් කරන හොඳට මතක තියාගන්න මේ ලෝකේ නොබිය යුතු මොකක්වත්ම වෙන්නේ වෙන සේරම වෙන්න ඕන දේවල් අපි හිතන නෑ මවන්නේකොට මෙහෙම විය යුතු නෑ කියලා හිතන ඒක ඊට පස්සේ කරතන ඒ නිසා විපස්සනා වැඩෙන්න වැඩෙන්න තමන්ගේ චෝදනා අඩු වෙනවා අයිතිවාසිකම් ඉල්ලීම අඩු වෙනවා චෝදනා සහ අයිතිවාසිකම් දෙක ඉල්ලීම අඩු නම් එන්නේ එන්නේ තමන්ගේ ඉතිහාර දිනු වෙනවනම් මං කියන මෝරණයි කියන. නැත්නම් චෝදනා බහුල වෙනවා අයිතිවාසිකම් වැඩි වෙනවනම් මේ ඉතින් එන්නේ එන්නේ තුවාලයක් ඔද්දල්ුණා වගේ බෑරෙනවා. බෑරෙන ගැටි වැඩි වෙන ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒ විදිහේ පරාසයක දරන්න පුළුවන් ශක්තිය ඇති කර ගන්නවා නම් ඒක තමයි අපි දරුවෙකුට දෙන්න තියෙන ලොකුම දායාදේ. ශිෂ්‍යයෙකුට උගන්වන්න තියෙන ලොකුම දේ. නෑදෑයෙකුට මතක් කරලා දෙන්න තියෙන්නේ මේකයි. ඒකයි බුදු ජානක ඔච්චර රපතියෙදි කැලේට ගිහිල්ලා රාහුල කුමාරගෙන්ට ලොකුම දෑවැද්ද තමයි ගිහිල්ලා පැවිදි කරලා. යසෝදරාවත් මාලිකාවෙන් එළියට ආවිනවලා පැවිදි කරලා. ඕන තැනක ඉන්න පුළුවන් තැනකට හැදුවා. ඒක මේ ශාක්‍ය කුලයේ පැත්තෙන් බලනකොට මහා ලොකු විනාශයක්. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිට්ටුවන් කරදුන්නේ. අපේ නයිගා ප්‍රශ්න. මන්තේ My knowledge of Satipatthana and Buddhism in general is through books and series. Unfortunately, I am not well versed with sutras. In, is this a significant impediment for meditation and following the path? But still with that lack of understanding, lack of book knowledge and lack of theoretical understanding, if we can maintain the mindfulness, I don't see this as an impediment. But still, I would agree, more and more you go there, you feel like studying them because they are free of charge. You can be acquainted with the suttas and uh, you see now whenever someone found new thing in Australia or America, first and foremost thing is they are patent record they take for their new discovery. But the Buddha found everything, no patent is free of charge, no right reserved. Any bloody book you read, right reserved, you can't copy electronically or otherwise. If it is so, you will be prosecuted. Do you find anything in the Tripitaka books? No. Any bad things are right reserved. Any good thing? No problem. And you are free. So mindfulness open paths know the scope. So when you go there, you are enough time. But earlier it was one of the impediment in Sri Lankan Buddhism because everyone thought we are not qualified to meditate because we are we don't know Tipitaka, we don't know book knowledge, we don't have this and that. But now the situation is other way around. Most people know Tipitaka never meditate. <laughs> it's, it's a, that in Sri Lanka, if you go to Pali and Buddhist Postgraduate Institute, ask any of the teacher meditation, they will definitely tell you, don't come here for Nibbana, come here for PhDs. <laughs> if you need P Nibbana, go outside. Directly they say. So therefore, I don't see it as a completely opposite each other. We have a certain amount of theory understanding. Good, but it's not an impediment. That it, it depends on your perspective. Take the mindfulness as the first and foremost criteria. More and more you develop the mindfulness, your opportunities are increasing. That is called araha. Arahan means become qualified. Buddha's first epithet, Itipiso Bhagava Arahan Arahan means day by day you become qualified. So therefore it is not a kind of a blockage. You are not cutting off from the humanity. You are not cutting off from the different uh, skills. You get more and more opportunities for the skills. So starting point you may not be. But in the future, enough chances. So not to worry. අවසර අපේ හාමුදුරුවනේ ආනාපාන සති භාවනාවේදී සුදු පැහැති රවුමක් ක්‍රමක්‍රමයෙන් කුඩා වී නොපෙනී යන දර්ශන කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිවන් සුව සුව. ඒ වගේ ඒක විස්තර කරනවට වැඩිය මම කැමති අවධානය යොමු කරන්න. ඒ වගේ ලොකු රවුමක් කියලා පොඩි වෙමින් යද්දි තානපනේ බලන්න පුළුවන්ද? ඒ ළම පොඩි වෙලා ගියාට පස්සේ තානපණ බලන්න පුළුවන්ද? ලොකු රාමෙන්දී ඉස්සෙල්ලා තානපණ බලන්න පුළුවන්ද? ඒ විදිහට මේ ආලෝකයෙන් ඉස්සෙල්ලා තානපණ පේනවා ආලෝකය නැතිලා ගියා තානපණ. ඒ තානපණ පේනවා හොඳයි. ඔබ මේ පේන ආලෝක නිසා ආනාපානය අමතක කරා නම් sorry. එච්චරයි. ඒක නිසා ආනාපානට යන්න ඉස්සෙල්ලා ජීවිසුමත් දෙන්න ආනාපාන. මොන යකාවත් මම අමතක කරන්නේ ඒක නිසා ආතර සින්දුව මතක තියාගන්න. යුද බිමේ අපි හදවතින් ඔබ තනිකලේ නැත කිසි දිනේ යුද බිමේ හදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ කියලා ආනපාන වරන්දුවක් දෙන මොකද ආනපාන යුද බිමේ ඉන්නේ. ඔකට වෙන කට්ටියත් එක්ක පෙන්කලින් යන්න එපා අසාධාරණයි අර මනුස්සයා. ඊතර ඉඳලා හාල් ගැරුවත් පොල් බෑ පොල් ගාවත් දරුවෝ බලා හිටියත් අර මනුස්සයා යුද බිමේ අසං කරනවා. මේ ආපු ආලෝකයත් එක්ක පෙන්කෙලින් දෙපා. එන්නේ ඉස්සෙල්ලා ඥානපානමයි ආලෝකයේ තියෙද්දි ඥානපානමයි ගියාට පස්සේ ඥානපාන. හොඳ හොඳ බීට් එකක් තියෙනවා හින්දුවේ. හදවතින් අපි යුද්ධ බිමේ ඔබ තනිකලේ නැත් කිසි දිනේ එන හොඳට පිටිපස්සෙන් එන්නවා ඩ්‍රම් මොකද අර ක්ලැරිනෙට් එකයි ඩ්‍රම් එකයි. ඔච්චරයි. මැරුණත් ඥානපාන. ඉතින් ඒක ආලෝකයක් වුණත් අන්ධකාරයක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඒක කොහොම මේ වරුවට ඇවිල්ලා යන දේවල්. අපි ඕවා ළඟන අනවනේ අමතක කෙරුවොත් එතනයි එතනයි අපේ තියෙන චපලකම. හැබැයි හැම කෙනාම චපලයි. ඒ නිසා සින්දු පොඩ්ඩක් අතපරම් කර හිටපුවාම හිතා ගන්න තියෙනවා මෙතනදී මේ අලුත ආපු කන නිසා අඟ නිසා පස්සේ ආපු ඉස්සලා ආපු කන අමතක වෙලා. අපි සිංහලයේ ඉතින් ඉස්සලා ආපු අං කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු කරගන්න එපයි කියන්නේ. මොකද පස්සේ අඟේ ඉඳලා කන කනවා. ඒ දෙක ළඟ ළඟ යන්නේ ආප්තෝපදේශ දෙක. ඒ නිසා කනේ ඉඳලා අඟේ ඉඳලා කන කන්නත් එපා. කන අමතක කරන්නත් එපා. mindfulness on the primary object. මේක එක එක දේවලින් ටෙස්ට් කරනවා අපි. ආරක පෙන්නනවා මේක පෙන්න ඔක්කොම සීනි බෝල විතරයි. ඔක්කොම මේ මායාවේ මායන් විතරයි. ඔය එකකින්වත් මොකක්වත් වෙන්නේ නැහැ. මොකකින් කෙරුවත් වෙන්නේ ප්‍රමාදයට වැටෙනවා. හොඳ නරක තියෙනවා ඇත්තටම මම මේ පොදුවේ මතක් කරන්නේ ඒ කොයි එකාවත් එනකොට පවතිනකොට යනකොට ආනාපානෙ ටික තියෙන ගන්ධෙන වෙද්දී දක්ෂ වෙනවා නම් ඒක කොතන කරකොල ඇතට ගෙදෙට් වෙන්න පාර හොයා ගන්න පුළුවන් බාල දක්ෂෙක් වගේ කැලේ ගිල දැම්ම ගංගර ගිල දැම්ම මුදල් ගිල දැම්ම කාන්තාර ගිල දැම්ම ගෙදර එන්න ගන්න ආනිච්චර අපිට දැනගන්න තියෙනවා ගරු කටයුතු ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය පුරුදු කරපු යෝගිනියක් වෙමි. හුස්ම රැල්ල අඩුම සුපී අඩුවිය. සුකුමවි ක්‍රමයෙන් දැනෙන නොදැනෙන මට්ටමකට ගෙවියයි. මෙසේ සිදුවන්න වැඩි වේලාවක් ගත නොවේ. සමහර පරියන්කවල මේ අවස්ථාව ඉස්සා ඉතාම ඉඳගත් අවස්ථාවේ පටන්ම ඇතිවේ. ඉන්පසු ටික වේලාවකින් මුළු මුහුණෙම උඩුකයත් නලියන ස්වභාවයක් පටන් ගනී. කන් දෙක රත් වී ඇස් වලින් කඳුළු ගලන්න වගේ පටන් ගනී. ඒ අතර කය මැනෙන්න පටන් ගනී. හරියටම වයිබ්‍රේටින් මැෂින් එකක් උඩ ඉන්නවා වගේ දැනෙන්නේ. මේ දැනීම ටික වේලාවක් පවතී. ක්‍රමෙන් අඩු වී නොදැනී ගියත් ටික වේලාවකින් නැවත ඇවිත් පැමිණේ. පැමිණේ අදූදේ පරියන්කේදී මේ අවස්ථාව පහු කළ පසු ভাইබ්‍රේෂන් නැවතීමට පසු මගේ කට ඇරි කන් චිදුරු වී චිදුර විවර විවර වී නැහැ විවර වී ඇති බවක් දැනිනි. ඉන් ටික වේලාවකට පසු මුළු ඇඟම වටේ පරිසරයට විවර වූ බවක් දැනුණා. කටේ කෙල සිඳී ගිය බවක් දැනුණා. සිතට ගියක් චකිතයක් නම් දැනුනේ නැහැ. නහරේ ඇට නළලේ ඇට ඇතුළට විනිවිද යෑමක් වාගේ මට දැනුණා. මීට පෙර අවස්ථාව කිහිපයකටම මට මේ අත්දැකීම ලැබී ඇත. විශේෂයෙන් මොළය පිච්ච එකක් වගේ පෙනෙන්න තිබුණා. කරුණාකර පහදා දෙන්න. මේකෙදි කියන්නේ රූප ධර්ම වලින් සමු අරගෙන අවකාශය රූප ධර්ම නැති තැන රූපේ අභාව ප්‍රත්‍යක්ෂ තේරුම් ගන්නවා. සිදුරු ආව සිදුරු අරමුණු වෙනවා. ඔක්කොගෙම නිකන් අපි ඉස්සලා හිතුවේ මේක සංනික්‍රම බැලුමකින් වගේ වට වෙලා තියෙන එකක් කියලා. නමුත් නව දොරකින් නිතරම ගනුදෙනු සිද්ධ වෙනවා. ඇස් දෙකක් තියෙනවා, නාස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා. මේ මුඛය තියෙනවා මුත්‍ර මාර්ගය තියෙනවා අසුචි මාර්ගය තියෙනවා මේ ඔක්කොගම නිතර ගණිතන සිද්ධ වෙන විදිහට බලනකොට මේක බැඳපු මල්ලක් නෙවෙයි බුදුරජාණන් කිව්වේ උපතෝ මුඛෝ මුඛතෝයි දෙපැත්ත සිදුරු මල්ලක් වගේ මේක ඇතුලේ දෙතිසක් කුණපතිය කුණපතිත් එක තියෙන දෙපැත්තම විවෘත වෙච්ච මල්ලක ඉතින් අන්තයට බලනකොට මේකේ විවරය වැඩි විවර ගති වැඩි පොදිය කියලා ඉස්සර අපිට බොට්නිය ගන්නකොට ශාක විද්‍යාව කියලා කියන්නේ. බොට්නි වලට කියන්නේ. උද්භිද විද්‍යාව. උගන්නන්න සෛල බිත්තිය කියලා එකක් තියෙනවා. සෛල ඇතුලේ න්‍යෂ්ඨ ඇතුලේ න්‍යෂ්ඨ බිත්තිය කියලා කියනවා. දැන් දන්නවා සෛල බිත්තියක් කියලා ගන්න එක සවිපත මේ පිටියත් නිතරම අල්ප සෛලයක් එකයි අතරමැදත් එකයි ගනුදෙනු වෙනවා. එතනින් ගියාම සෛල න්‍යෂ්ඨ බිත්තියේ සෛල ප්ලාස්මේ න්‍යෂ්ඨ ප්ලාස්මේ එක නිතර ගනුදෙනු සිද්ධ වෙනවා. දැන් බලනකොට කියනවා සෛල බිත්තියක් කියලාම ස්ථාවර බිත්තියක් නැහැ සවිවර එකක් තියෙන කියලා. ඉතින් ඒකට දැන් න්‍යෂ්ට කියන එක අර්ථකථනය දෙන්න බෑ. ඒක සයිලෝප්ලාස්මත් එක්ක බොහොම සම්බන්ධයි. ඒ වගේම මේ මේ අපේ ශරීරය නිතරම අවකාශයත් එක්ක නිතර ගනුදෙනු කරනවා. අපි මේක මගේ කිව්වට මේක මගේ නෙවෙයි කිව්වට ඔතෙන් ගියරස මමයි මගේ නෙවෙයි අත තද බල දේශ සීමා අරපු දෙයක් නැහැ. උස්ම ගන්න ඉස්සෙල්ලා මගේ නෙවෙයි. ඇතුළට ගියම හුස්ම ටික මගේ වෙනවා. ආය පිටතාවම මගේ නෙවෙයි. බත් කන්නේ ඉස්සෙල්ලා මගේ නෙවෙයි. බොක්කට ගියාට පස්සේ මගේ. බොක්කෙන් පල්ලෙහාට ගියාම ඉස්සෙල් මගේ නෙවෙයි. ඉතින් අර බොක්කේ තියෙන දුක පැහුනොත් ඉතින් බඩේ එකක් කොමයි ගොඩක්. ගන්නේ ඉස්සෙල්ලා පැහුනට ප්‍රශ්න නැහැ. ගත්තට පස්සේ පැහුනට ප්‍රශ්න නැහැ. ඉතින් ඒකෝට තේිනවා අපි මේ පුංචි කරලා මගේ එක විතර සෞඛ්‍ය සම්පන්න කරන මයික විතර ලස්සන කරගෙන මයික පිරිසුදු කරන හිටියට මේ මුළු ලෝකෙත් එක වෙන ගනුදෙනුවකදී කොහොමනම් සාතිකයක් දෙන්නේ මැරලා දවස් තුන ගියාට පස්සේ මේ පුපුරනවා මොකොච්ච දානවා පෙන පෙනෙන්න පටන් ගන්නවා ඉතින් අර සිතුරු අවව සිතුරු අවධානයේ ලක් වෙනවා කියලා කියන්නේ මේ හැම අතරම අවකාශයට එරෙන පටන් ගන්නවා. ඒක නිසා භාවනා කරපු නැති අභිඥා ලැබු නැති කෙනාට මේ බිත්තිය පේන්නේ මේ තන්නේ කරම විනිවිද යන්න බැරි එකක්. අවකාශ ධාතුව දිගේ අභිඥා ලැබු කෙනාට මේ බිතු බිත්තියේ සිදුරු වැඩි රූප වලට වැඩි. ඉතින් යාට මේ කරා යනකොට හැප්පෙන්නේ නැහැ. බිත්තිය හරහා යන්න පුළුවන්. අපි කියන්න බෑ මොකද අපි දැන්නවත් පිටි පිටිය පිටියක් කරගෙන ඉවරයි. ධාරා යන්න බෑ අන්නේ වගේ ඒ අවකාශ ධාතු සමාඩම තේජෝ ධාතු මත වෙනවා මට පටවි ධාතු එක එකන ආපුවාම ඒගොල්ලෝ කතා කරන භාෂාවෙන් තමයි මිනිහ අඳුර ගන්න වෙන්නේ. යපෙනි හිටින්නේ ආගේ රංගදී. වැගිරෙන ගති, පිටු කරන ගති ආපුවාම ආපෝ ගතිය. උණුසුම් ගතිය, සීසල් ගතිය එනකොට තේජෝ ගතිය. කම්පන චංචල ගති, කුම්බන අකුණ ගති, වායු ගති. බරහැලු ගති, තේජු ගති මෙතන අවකාශ ධාතුව තියෙනවා. ඒක දවසට එක එක දේවල් පෙන්වනවා. ඒ නිසා මේ මුළු සිලබස් එකම කවර කරන්න ඕනේ. හැබැයි ඔක්කොම කරන්න ඕනකම නැහැ. එනේ මේක අඳුර ගන්න පුළුවන් එකක් හරියට Tamanට ආවේනිකදී එහෙම නැත්නම් නයිසර්ගිකදී අඳුරගත්තට පස්සේ වෙනවා අනිත් ධාතු කොහොම තමයි කියන්නේ. ධාතු එන්නේ නැහැ කවදාකවත් මේ ඉඳුරන් වැඩ කරනවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හිත වැඩ කරනකම් තර්ක මනස වැඩ කරනකම් කවදාකවත් ධාතු ගුණ අඳුරන්න බෑ. මේ ඔක්කොම හිරිවට්ටම් කරනවා. මේ ඇනස්තයිස් වල පැත්තකට දැම්මම පස්සේ තමයි අර කට්ටියගේ නාඩගම් පටන් ගන්න. ඒක නිසා මේක නතර කරන්නම ගායන කාලයක් ගන්නවා. අරක පටන් ගන්නකොටම අපි නැගිටිනවා. ආයෙත් දවසක ආයෙ පටන් අරගනවා පටන් ගන්න මෙතෙන් යනකොට ආයෙ නැගිටිනවා. මං කියන්නේ හොදෝදමඩි දානවා කියන්නේ. නමුත් ඒක ටික ටික අනේක හොඳයි එක සැරේ ගියොත් පිස්සු. එක සැරේට මේකට ගියොත් එහෙම දරා ගන්න බෑ. ඒ තරම් අපි මේක අල්ල බදාන මම මගේ කියන කන්දක් කරන කයක් කරගෙන ජීවත් වෙන්නේ. බෙදලා බලනකොට ඕකේ තියෙන වගේ හිස්තන් ටික. උණුසුම් සීතල ටික. ඒ හිස්තන දන්නේ මේ මිනිස්සුගෙන්ගේද ඉන්නේ ගෑණියෙක්ගෙන්ගේද පිරිමිගෙන්ගේද ඒ හිස්තන දන්නේ නැහැ. පටවි ධාතුව දන්නේ නැහැ. තේජෝ ධාතෝ දන්නේ නැහැ. මම තමයි ඒක මගේ කියාගෙන ඒවත් එක තැවෙන්නමත් ඒවා ධාතු වශයෙන් අභ්‍යන්තර බාහිර වශයෙන් ධාතු වශයෙන් දක්වන ටෙන්ෂන් එක නෑ ඒ නිසා සාරේ මේ රාහුල පුංචානුරණ බුදුජානනාංශේ දේශනා කරේ අජ්ජත් පඩ විධාතු පරිද්දා පඩ විධාතු පඩ විධාතු රේවේසා රාහුලම එළියේ පඩ විධාතුවක් දකින්නවනම් ඇතුලේ පඩ විධාතුවක් දකින්න හුදු පඩ විධාතු පමණයි ඒ පඩ විධාතුව දන්නේ මම මේ රාහුලගෙන් ඉන්නවයි ගෑණියෙක්ගෙන් ගිහින් කියලා පිරිමියෙක්ගෙන් කියලා ඒ ගෑණි හරි මිනිහා තමයි ඒක අල්ලගන්න හදන්නේ. පටවි ධාතු කිසිම ගන්න පිළිමකමක් අල්ලන්නේ නැහැ. ඉතින් මේ ධාතු මනසිකාරය බලනකොට ඔක්කොම හිතන හැටි තව කෙනෙකුට හිතා ගන්න පුළුවන්. මිනිස්සු කොහොමද හිතන්නේ? මිනිස්සුගේ යාන්ත්‍රණය කොහොමද යන්නේ මේක අල්ල බදාගත්තට පස්සේ? ඉතින් මිදුණට පස්සේ පිට කෙනෙක් අඟහරු ලෝකේ නාම කෙනෙක් නිවන් දකපු කෙනෙක් මිනිස්සු දිහා බලපුවාම මේ ගියාත්මෙත් අතහැරලා දාලා මේ වගේ එකක්. ඒක තියෙනකන් ඒක නාව නාව කව කව බෝබුවා හිතාන හිටියා. දැන් ඒක කොතන කුණු වුණාද දන්නේ දැන් අල්ලගත් එක බදාගෙන දැන් මේක නාවනවා. මේක කවනවා. මේක පොවනවා. ඕක ඇතැල්ලා ගියාම තව එකක් අල්ල. ඊටකට අර ගියාත්මේව දැන් බාහිර වෙලා. එන්න දිනවත් බාහිර. මේකට ඩිංගිත්තක් හරි කුරුලාවක් ආවොත් එimhe මේකෙක එක ගහක් අසුදු වුණොත් එහෙම අල්ලි අවුලයි. ධාතු පැත්තෙන් බලනකොට ඒ වගේ කිසි වෙනසක් නැත්තේ නිසා ධාතු මාසයට ගියාම අර මානසික ආතති ගොඩාක් අඩු වෙනවා. ඒ නිසා මේ වගේ දිගට යන්න අරින්න කියන එකයි කියන්නේ. අර ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රයන් ඔස්සේ ලැබෙන දැනීම සංස්කරණයන් පිළිබඳ එකතු කරගන්න දැනීමත් යථාභූත ඥානයත් වෙනස් වන්නේ කොහොමද? ඒ වෙනස භාවනා යෝගියෙක් දැනගන්න හැටි කරුණාකර පහදා දෙන්න. සිරුවන් සරණයි. ඉන්ද්‍රිය ඥානෙ ඉන්ද්‍රිය ඥානෙ කියලා දැනගැනීමත් බහු යථාභූත ඥානයක්. ඉන්ද්‍රියබද්ධ ඥානෙ ඉන්ද්‍රියබද්ධ ඥානෙ වශයෙන් දැනගන්නවා. ඊට සාපේක්ෂව ගොඩාක් තව ඉන්ද්‍රියබද්ධ නැති ඥාන තියෙනවා. ඒකත් යථාභූතේ නමුත් මම දැන් ඉන්නේ ඉන්ද්‍රිය බද්ධයි කියලා දන්නවනේ ඒකත් යථාභූත ඥානෙ ඉදිරියෙන් තමයි පටන් ගන්න. එසට වෙන ඉන්ද්‍රිය බද්ධ ඥානෙ මුළු චිත්‍රේ සියලු දෙකක්වත් නැහැ. අනික් කටේ ගොඩක් වැඩි. නමුත් අපි මරණකම ඉන්ද්‍රිය බද්ධ ඥානෙත් එක්ක හිටියොත් අර 98ම අත්දැක ගන්න වෙලාවක් නැති වෙනවා. ඒ ඉන්ද්‍රිය බද්ධ ඥානෙ කොටු කරගත්තොත්, එනින වෙලාවේ ලේබල් කරගත්තොත්, මෙනෙහි කරගත්තොත් තේරෙනවා අපි කොච්චර ප්‍රදේශයකට අයිතිවාසිකම තිබුණාට මේ කෑදරකම නිසා ඉන්ද්‍රියපද ඥානෙ වෙපදිලා ඉන්ද්‍රියපද ඥානෙ මැරලා. එචා ඉන්ද්‍රියපද ඥානෙ ඉන්ද්‍රියපද ඥාන වශයෙන් පිටු කරලා කොටු කරලා වර්ග කරලා පරිච්ඡේද කරලා දැන ගැනීම යථාභූත ඥානය කියලා හිතාගත්තාම හරි. Swamin Mahansa, can you please shed some light on reflection? At stage and how to do it? Some Books say reflection is best after coming out of the eye, first jhana, when mind is free from kilesa, in which case most of us may not be able to do any reflection. Is Yoniso Manasikara and Sati Sampajana related to reflection? Hmm. Direct experience and the reflection are just like the needle and the thread direct experience, penetrate through and go, and the thread coming behind is flexible, it puts the knot and the stitching happens. So you have to always make the needle is first. That means whenever the direct touch happens, the commentarial, deductive knowledge, inferential knowledge, uh, reflective knowledge happens. But the thing is, some people without any direct experience, they just dwell upon the reflections. Deductive knowledge they call theoretical knowledge or deductive knowledge. Ultimately they arrive at certain amount of conclusions. They are thoroughly mental, not practical. But more and more people go for the direct understanding. They know uh, reflection is uh, endowment, it's byproduct, nothing to worry as far as you keep the track with the direct knowledge, others will follow. So therefore, wise people, those who know we have limited time, we have limited resources, they are not much worrying about the deductive knowledge because they know it is always happening. So therefore, keep the horse before the cart. Then the cart will follow. Of course, the valuable things are in the cart. But you have to keep the horse before. Exactly the needle and the thread. The stitching is happened by the thread, but the thread can't penetrate through the cloth. So therefore, the Buddha says, give the priority to the direct knowledge, then the theory knowledge follows. Now, this says for, during the Second World War, there's so much of massacre, so much of killing, so much of the scientific understanding came. After the Second World War, nothing developed. Everything is reflecting. Everything is adjusting. So if you wish another new discovery, expect the third Bold War, another massacre, another devastation, then only the second knowledge happens. So if you wish, you understand present day, for last 300 years, everything is three, just adjusting, just uh, manipulation of the same knowledge. So therefore, uh, if you are going by reflections, you can spend the morning to evening, no problem. You call, you are a thinker. Everyone is a bloody thinker. Each and everyone is a bloody thinker. Can't do away with that. So therefore, let the thinking happen. You, whenever possible, take the mindfulness, just like the needle. Try to penetrate, even a tiny thing when the, up to the point of, up to the proportion to the uh, penetration, reflection knowledge, reflection happens, theoretical knowledge happens. Both of them are insights, it's theory or practical uh, uh, direct knowledge. But uh, theoretical knowledge without practical knowledge craziness. It has no discipline, it has no creativity, so therefore make sure Hose horse before the cart. Make sure the needle run the first. Then reflection under control. Swami Mahansa, with Anapana I have experienced the subtle breath, the rising and falling of the breath and rising and falling of all feelings, mental formations, bodily sensations, etc., which I am sure so many of us meditators would have experienced to some extent. How am I to know that this is change or impermanence that Buddhists are seeking? But I cannot understand a connection from this stage to liberation. There seems to be a big abyss. Hmm. The question is not much clear enough, not uh, well composed. But anyway, I can understand by reading, uh, progress is happening. So therefore, while progressing, reflections are happening, which one is impermanence, which one is suffering, which one is non-soullessness. -so, non, um, uh, uh, reflections are uh, not much clear, so therefore question also not much clear. So therefore, while you are uh, if you are, we say in Perahara in Sri Lanka, we call possession. If you are dancing in a procession, you can't see the procession. If you wish to see the procession, you have to sit down and wait. So therefore reflection is just like a sitting and waiting the procession. But the direct knowledge is you are in a dance. You can't understand what is happening. So when you are in the impermanent nature, you don't know it is impermanent nature. One day the, the, the blink happened that the gist happen. Ah, this is what the Buddha mentioned, the impermanency, so therefore let it happen. Even if I am going to explain, no way, no use. But I can say, a particular person who is writing, he is now in changing nature. But understanding or recognition, very thing will happen, it is always electric, it is always uh, accident. Let the accident happen. So that is intrinsic. That is natural. So continue it. Uh, definitely no sooner uh, he or she going to see, understand what does it mean by impermanence. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතියට වඩා ඉක්මනින් සක්මන් භාවනාවේදී සිහිය පවත්වා ගත හැකිය. පැය භාගයක් වුවද එක දිගට එක දිගට සක්මන්හි සිහිය පවතී. ආනාපාන භාවනාවේදී හුස්ම රැල්ල තුනී වුවද ඉන් ඉදිරියට යාමක් නොමැත. මෙවැනි දින 10ක වැඩ මුලවකදී ප්‍රගතියක් නොලද හොත් එය මා ලබන අභාග්‍යකි. කරුණාවෙන් ආනාපානයේ ප්‍රගතිය උදා කරන හැකි අයුරු පහදා දෙන්න. සිරුවන් සරණයි. සක්මණේ අල්ලගත්ත සක්මණේ ඉදිරියට යනවා කියන එක ලොකු වෙනසක්. ලොකු ශක්තිමත් දෙයක්. නමුත් මේක කියලා කියනවා සක්කුණේ පැය භාගයක් වුණා සතිය පවත්වන්න පුළුවන් කියලා. යන්න පැය විනාඩි 45ක් පැනලා පුළුවන් තරම් පැයම කරන්න. පැයම කරලා ඉල වාඩි වුණාට පස්සේ ආනාපානේ ඕනෙම නැහැ විවේකයට යන්න. අරමුණක් ඕනේ නැහැ. අරමුණ ඕනේ කරලා තියෙන්නේ වික්ෂිප්ත මනසකින් ආවොත්. වික්ෂිප්ත මනසකින් ඕනේ හොඳට සක්මන් කරලා ගිහලා වාඩි වෙලා හිත වාඩි වෙච්ච ගමන් වැටෙන්නේ අර හුදකලාව. බලන්න හුදකලාව පැයම පවත්වන්න පුළුවන්. කිසිම ජග්ගහිල්ලකින් තොරව කිසිම මෙනෙහි කිරීමකින් තොරව පවත්වන්න පුළුවන් නම් තමයි තේරෙයි. සක්මණෙන් ගත්ත ගැම්ම නිසා ඒ පැයක කාලය තුල හිත කෙලස් නැහැ. මේ වගේ සංසාරික කෙලෙස් නැති පැයක් කියලා කියන්නේ හිතා ගන්න බෑ. ඌට වෙටි ප්‍රගතිය කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ ප්‍රගතිය කියලා කියන්නේ මේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මාකාර වීදුරු වගේ කැටයක් මේකක් නම් ඒව නෑ මේකේ. දවද්දායි ඒක මොකොත් හම්බෙන්නේ නැහැ. එහෙම ක්‍රිස්ටලයිස් වෙන්නේ නැහැ ප්‍රගතිය. ප්‍රගතිය මොකද? කෙලස් නැතුව කොච්චර වෙලා පාත්තන්න පුළුවන්ද? ඉතින් කොට්ටේ කුඩල්ලා තිබ්බට පිරිසුදු වුණාට උ කැමති නැතුව නිතරම තෙතට අදිනවනම් අන්ධකාරයට අදිනවනම් ඒක කොට්ටේ දෝෂේ නෙවෙයිනේ. ඌට තියෙන අර තෙතම නේද තියෙන ආසාව. අපේ හිත කෙලස් හොයන්නේ. හොයන හරියක් හොයන්න කෙලෙස් හම්බෙන හරියක් හම්බෙන්නේ කෙලෙස් කෙලෙස් නැති තැනට ආවම පාළු ගතියයි දැනෙන්නේ ඒක දිග අග ප්‍රගමනයක් විදිහට ප්‍රගතියක් විදිහට දකින්න තියෙන්න පුළුවන් නමුත් බුදුහාමුදුරුව මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු දකින්නද නැන්ද දකින්නයි කවදද එන්නේ ඉරිදයි එන්නේ කියලා කරකවන කරකවන කියලා වැඩිචි දවසේ තේරෙයි නොදැන උණු දැන හෝ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපි කෙලෙස් නැති තැනට කියලා නමුත් අපි කඩප්පුලි හිත නොකෑමනා හිත දහපදුරා හිත කවදාකවත් ඒක ප්‍රගමණයක් විදියට තගන්නේ මොකද ඒකට ඕනේ කටගස්මක් නිකන් කුණු රහ උම්මලකඩ උම්බල මේ කුම්බල කරවල ගැලක් වගේ තමයි ඉන්නේ මේක නෑ කමන්නේ බය වෙන්න එපා බුදුහාමුදුරන මොකට යොමු කරන්නේ ඔය යන්නේ දැන හරි නොදැන තමන් හිටපු ආපෝ ගෙදෙට්ටමයි සක්මණ අල්ලපෙක ලොකු දෙයක් හොඳට සක්මන් කරන්නේ විනාඩි 45 පැන පැයක් විතර පැනලා නැත්තම් සතිය දිගට තියලා ගිහිල්ලා වාඩි වෙලා ආනපාන හිතකේ දාන්න ඕනෙම නෑ කිලින්ම උදකලාවට යන්න අරින්න වලන කොච්චර කිසිම මෙහෙවීමකින්තරව උදකලාව පවත්වන්න පුළුවන් කියන්නේ. ඒතකොට තමයි තේරෙයි කොඩි ගහයටත් භාවනා කරතයි. ගෙන්දගම් පොළවේ භාවනා කරතයි. පරිසරය ආවට පස්සේ ඒක ලීසි. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ බලන්න මේක ගන්න බෑ. මොකද ආයෙත් කැළඹෙනවනේ. එතකොට තේරෙනවා මෙහිදී ගන්න පරිසර ලැබිච්චාම පුළුවන් නැති වෙනවට බෑ නමුත් කිතුරු ගැට නැති වුණා සදාකාලික නැති වෙන ආයෙ මෙතෙන් ආපම ගන්න පුළුවන්. ඉතින් අන්නේ විදිහට කෙලස් නැති භාවයේ ප්‍රගතිය කියලා හිතාගත්තාම වැඩියි. Bhante Vipassana meditation is the realization of the absolute truth, getting rid of the avidya and the defilement. Once that state is reached, It is Nibbana. Consciousness exists having shut off all sensory doors while living and after death uh, does the consciousness remain eternal in the purest, purest pristine state. If it is so, it is leading to the um, permanent notion or eternality. So therefore, the Buddha never recommend that kind of uh, eternal consciousness. You will understand consciousness is something, then and they are rising. It appears like a continuum, but it's a very uh, frag uh, fragile thing. It is happening so fast, so therefore it appears like a continuum. But uh, the Buddha is talking about the unfounded consciousness, unmanifested consciousness. So by reducing the uh, all the other mental concomitants, uh, you can reach almost to the uh, consciousness without much settlement, without much foundation, no much manifestation. It is like energy remains as energy, never collapses into matter. So that means that energy is universal, it does not belong to someone. Whenever it is collapsed into matter only, space-time will come into being. As far as the energy is there, no time, no space. So we are reducing the consciousness from the matter to energy. Then, whether it is existing or not, nothing you have to maintain it. It becomes its own. So therefore, uh, we are trying our best to uh, maintain consciousness in an unmanifested way, anidassana way, or unfounded, apatic, um, uppeth it away, and then uh, you are just a part and parcel of the nature. Nothing to worry. So therefore, when further you go there, you know the art of to be with the nature, go with the nature, without making a friction. For that consciousness is not necessary. The craftsmanship of the consciousness, the creativity of the consciousness, productivity of the consciousness is not asked for to be with the nature. If you wish to go against the nature, then only the craftsmanship is necessary. So much so you create repercussions. So much so you create karmic forces. So if you go back to the unmanifested consciousness, no karmic forces. All accumulated will go off. Then uh, the water, ash to ash, soil to soil, a uh, reunification happens. So uh, we can make you. we can purifies the consciousness up to that level. Let's say that's kind of a gross uh, remarks that I gave with respect to that question. Uh, Venerable Sir, yesterday you talked about akusala, that all of us humans have akusala. You said the, that uh, you said the, you said that it's important to have sati and not to be carried over and get over stressed without with akusala. This reminded me of the two Zen monks at the river. One monk carried the beautiful maiden across the river side and ne never thought of it after. The other monk never forgot this and, and much later accused the monk for breaking the code. I believe the point is not to harbor the bad thoughts. From a Buddhist perspective, would it be lesser akusal to indulge and forget rather than lusting over? My Zen monk example was not really a good one. That depends. After a certain amount of vibra uh, propellants, after a certain amount of acceleration, after a certain amount of momentum only, uh, you can develop the mind state which is not harboring any dust, any defilement, just like a very polished uh, floor is made out of lot of pieces of wood. And if you are doing the craftsmanship properly, polish it and give a varnish application, the one dust from here up to the gate, you can brush it off. But if it is split off, if it is broken off, when you are wiping the dust from there, you can't take it up to the other point because it falls into the cleavages. It is harboring the, the dust. So under such circumstances, by wiping you can't clean the floor, because it is not completely polished. If once polished, different nature. If fragmented, different nature. So the person who is harboring dust means fragmented mind. When the mind is unified and polished, it works like a plank, works like a glass. So even the dust is there, very easy to clean it. So our mind can go into fragmented or unification. So two monks indicate one monks believe in the unified mind. The other monk fragmented and he can't understand a unified mind. So he thinks everyone mind is fragmented. So therefore he accuses the other one. So this is what happens, even within the same person that can happen. Whenever the mindfulness is intact, when you're contented, your mind is unified. Whenever you go home, scattered and fragmented, is a harboring. So if you know it's exactly the same mind, two modes, main thing is not to worry. Give the conducive condition so that unification can take place. And even then again it can go scattered off. Again unification can take place just like a hive of bees. Appear like a unit, you call beehive. But when the individual bees fly over, no hive. But nothing changes. Bees are the bees. That agglomeration and conglomeration we call a hive, spread of it is not there. So exactly the way each mind can assume two modes, simply speaking. Split mind fragmented mind or unified mind. Unified mind is like a thunderbolt. You can use it to smash anyone. You see, fragmented mind you can't do. When you throw away pieces, it scatter off. And uh, resistance to the defilements also the same. So therefore human can go for both the modes. So slowly, slowly, for fragmentation you are going to the unification So this you can't do away with exercise. You can't do away with restrainment. So person with the fragmented mind can't imagine about the unified mind. But the unified mind can understand both. So best advantageous is to go to the unification as much as possible. ගෞරවනීය ස්වාමින් වහන්සේ තනි පුද්ගලයෙකුගේ කැමැත්තට අනුව භාවනා ශාලාවෙන් දොරවල් විවුර්ත කර තැබීම විදුලි පංකා ක්‍රියා කිරීම ආදී දේවල් වලට ඉඩ නොදෙනු මැනවි. සීතලෙන් සහ ශබ්දයෙන් භාවනාවට බාධා පැමිණිය හැකි බැවිනි. ඒ නිසා ඒක මල්ලිකාට ලියෝක තියාගත්තාම හරි මට I came from Winnipeg. There were no problem. Like I go to Vancouver, And there may be open doors or closed doors, I don't care. But I ask that particular organizer to take care whether to keep doors so closed or no. so. I see people are fighting. One person put on the fan, other person immediately go and switch off. Other person immediately go and switch on, And then are fighting each other. In the same meditation hall. So I don't know how you people are living at home with the family members. Very difficult, very difficult to use common facilities because our likings and dislikings are different. So you have to have so much of embracing, so much of sympathy towards oneself and the others. Then only we can live like a family. Then the, then the Dhamma family going to develop. Each and everyone is going to fight for their own uh, likings and disliking. It's a there is no specific place under the earth called hell. when the mind becomes fragmented, hell. So if the very mind can be unified, then that particular person know even a thundering happens, don't know. Because mind is calm and collected inside. So we have to sympathize, we have to come to a mode, a norm, a, a convention, Uh, that I leave it to Mallika. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සූත්‍ර දේශනාවකදී විපස්සනා කරනවා කියලා කරන විශේෂ දෙයක් නැහැ. කරන්න තියෙන්නේ නිකන් බලා ඉන්න එක විතරයි කියලා දේශනා කරලා තියෙනවා. නිකන් බලා ඉන්නේ ආනාපාන සතිය දිහාද, සිතිවිලි දිහාද කියලා කරුණාකර පහදා දෙන්න. මේ මූලධර්ම ප්‍රශ්නයක් නොවේ. Karnataka Sahib. today, today we are open to the even Mula Dharma Prasna. අද ප්‍රශ්නයක් නැහැ. ඊළඟතර මම කලින් විස්තර කරපු ගැන මම සතුටු වෙනවා. අර වගේ ඒකෝදි වෙච්ච ඒකාග්‍ර වෙච්ච මනසෙන් කරන දේ බලන්නේ එක විතරයි. නමුත් මනස ඒකෝදි වෙනකන් ඒකාග්‍ර වෙනකන් නිකන් බලන ඉඳලා හරියන්නේ නැහැ. එතකන් කලියුත් කරන්න ඕනේ. දැන් මේක පොලිෂ් කරලා කවුරු හරි තිබ්බට පස්සේ මෙතන තියෙන කුණු ගොඩක් අතෙන් ගෙනියලා දානවා කියන එක හරි ලේසියි. ඒක බොහොම සුළු වැඩක්. පොලිෂ් කරන්නේ නැති එක ඒක කියලාත් බෑ කරන්න බෑ. ඒ නිසා කොතෙන්ට යනකම් කළ යුත්තක් තියනවාද? කොතනින් එහාට <clears throat> කළ යුත්තක් නැද්ද කියන්නේ ත්වරණය. Java ගැම්ම ගැම්ම කැවුනට පස්සේ මොකුත් කරන්න බෑ. කස කැවෙනකන් ගැම්ම ගන්නකන් ආධුනිකෙක් වගේ හැමදාම තනවලයි. තනවාට දැන් ඒක ගැම්ම ගන්න පුළුවන් කියන එක දැනගත්තට පස්සේ බලන්න එක කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් යහන ආනපාන කියන එකක් නැහැ. ඊට පස්සේ හිතවිලි තියෙන්න පුළුවන්. නමුත් හිතවිලි නම් අහස පාවෙන බලාකුළු වගේ බලන්න ඉන්න එපා. ඒක දිහාගේ බලන්න දෙයක් නැහැ. ඒක ඇවිල්ලා යනවා. නමුත් ඉතින් යනකම් හැමදාම ආධුනිකෙක් වාගේ ඒ ගැම්ම ගන්නකම් වැඩ කරන්න ඕනේ. ඒ නිසා මේ දෙක වෙන් කරගන්න එක කොතෙන් යනකම් භාවනාව මෙනෙහි කිරීම ගැම්ම ගන්න කවුරුද කොතනින් පස්සේ යනාති යන්න ඕන දෙනවද කියන්නේ ඔයගොල්ලෝ ළමයි හදනකොට කොච්චරක් යනකම් ළමයි හසුරවන්න ඕනද කොතනින් පස්සේ ළමයාට ළමගේ තීන්දුව ගන්න දෙනවද කියන එක දෙමාපියන්ගේ යුතුකමක් ඕනෑමට වැඩි දරුවෙකුට ඇඟිලි ගන්න ගියොත් දරුවෝ දෙමාපියන්ට වෛර කරනවා ඒ දරුවට ගෝලි දඳුරන්නේ නැති කාලේ ඔබ කරගන්න කිව්වට හරියන්නේ නැහැ ඒ කාලේ කරලා දෙන්න ඕනේ කොතෙන්ද කරන්න ඕනද කොතෙන් පස්සේ ළමයාට විවේකෙ දෙන්න ඕනද කියන එක එක එක මේ සංස්කෘති වල වෙනස්. ඒ නිසා භාවනා මුල්ටිගේදී කළ යුත්තේ කරන්නේ. හරියට වෙලාවට පස්සේ අනාතර යන්න දෙන එකයි ඔබට දෙන්න තියෙන උත්තර. ගරු ස්වාමීන් වහන්සේ කාල භෝජනයේ කාල පරාසය පැහැදිලි කර දෙන සේක්වා. මම මේකට කොලයක් එවලච්ච මල්ලිකාට විකාල භෝජනය පිළිබඳ ෆොටෝ ස්ටැට් එකක් ඒක දීලා දෙන්නයි කියලා මම ඉල්ලා හිටියා. ඒක ඇත්තටම මේ එහෙදිත් හරි ගැසලා ඔක්කොම ඕගනයිසර්ස්ලට කලින් මම යෙව්වා. ඒසයික මයිලකට ඇති මල්ලිකාට ඇති සුනිල් මහත්තයාට ඇති විකාල භෝජනය පිළිබඳ රේරුකාණ චන්දිවුන හාමුදුරන්ගේ පොතේ මේ පුස්තකාලය ඇති පොත මේක උපසම්පදාශීලී පොත. ඒකේ පේජ් එකක් තියෙනවා. ඒක තමයි අපි ස්ටෑන්ඩඩ් එකට ගත්තේ. එහෙනම් පුළුවන් නම් ෆොටෝ වල දෙන්න නැත්නම් ඒ ෆොටෝෂොප් එක කරලා දෙන්න එක කියවන්නේ සුදුසු එක නම් අල්ලි කපටක් හම්බ වෙනවා. මම හිතන අපි මෙතන නතර කරමු. අපි ওই ටික තියාගන්න වෙනවා අනිත් දෙහෙටට. මොකද හතරට බණ කියන තියෙන නිසා. දැන් අපි පැය පැයකට විනාඩි 40ක් කරන් තියෙනවා. අනිත් ඉඳගෙන ඉඳ ගියාම ගොඩාක් ඔය කතා කිටියට වැඩි කොළේ මොනින් නැමුණාට පස්සේ මොනවද දැම්මත් වැඩන්නේ. එනිසා ඉතින් ප්‍රශ්න කපිටුල් කරමු ටික ලේබල් කරලා තියාගන්න. අපි හෙටට තියාගන්නවා. අපි හතරට රැස් වෙන ධර්මදේශනාවට ඒ අතරවද කාලේ අපි ගිලපතට ඉකර සැකසලා පාවිච්චි කරනවා ඒ තාක්කල් සිල් දිනාටම තෙරුවන් සරණයි